වැඩමුළුවේ 6 වෙනි දවසටයි ලැබිලා තියෙන්නේ. අපි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි. ඒ නිසා ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස භාවනාවට මම ආධුනිකයෙක් මේ පසුගිය දින 4-5 තුල ක්‍රමයෙන් බාහිර ශබ්ද සෙලවීම මැද උවද යම් තරමකට ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ ගත්ෙමි. සතිය සීතල හා උණුසුම් වායු ලෙසද නාස්පුඩු වග වාතයේ තැවරීමද ફોકસ කළා. නමුත් අද දින නොයෙකුත් ශබ්ද හා සෙලවීම වලට සිත යොමු වී පෙරමෙන් පෙරමෙන් සතිය වැඩිවීමට නොහැකි වූවා. මෙය සීතල අලසකම හෝ නිදිමත්ද කියා සිතුවා. එහෙත් හොඳට අවදි වී සිටියදී සිත නොයෙකුත් ශබ්දවලට යන නිසා මම ආපසු යෑමක් වීදැයි සැකසිතනවා. මේ සාමාන්‍ය දෙයක්ද? යම් තරමක බියක් මේ ගැන දරු නිසා අසන්නට සිතුණා. කරුණාවෙන් පහදා දෙනු මැනවි. සාමාන්‍යයි වගේ බියක් ඇති වෙන එක නමුත් මේ භාවනාව සිදු වෙන්නේ ඒකාකාරී ක්‍රමයක නෙවෙයි කැඩෙනවා හැදෙනවා ආය කැඩෙනවා ආය හැදෙනවා ඒක කරනකොට කොට කරනකොට යෝගාවචරය ආයේ කැඩුනට පස්සේ ආයේ හදාගන්න හැටි පරෝපදේශ රහිතව තමන්ගේම ක්‍රමසා විදි අනුව සකස් කරගන්න. ඒසා ඕනම කලබල සහිත තත්ත්වක හෝ වාසිදායක තත්ත්වක භවනා මුල පටන් ගන්න හැටි දැනගත්ත දවසේ ලොකු හයියක් ලොකු ශක්තියක් ලැබෙනවා. කොයි ඉරියව්වෙ හිටියත්, කොයි තැනක හිටියත්, කොයි වෙලාවෙ හිටියත් මේ தත්ත්වෙදී මම මේක පිළිවෙල කරගන්න, ගොනු කරගන්න කල යුත්තේ මේකයි කියලා අනුන්ගෙන් තොරතුරු ලැබෙනකම් බලා ඉන්න තාක් කලපේ අසරණ ගතියක් දාස ගතියක් තියෙනවා. මේ විවිධ තත්ත්වවලදී කොටින් පටන් ගන්නත් කරන්න පටන් ගන්න තර දැනගෙන ඊ ගාවට මේකයි කරන්න ඕනේ කරනකොට ඔය මොනම හානියක්වත් ස්ථිරහානියක් කරන්නේ නැහැ. ඕනම වෙලාවක අර තිබුණ සංකලන වෙනස් කරපු ගමන් එක්ක හොඳට එක්ක නරකට යනවා. ඉතින් ඒක නිසා මේ මේ වෙනස් කිරීම අනුව හොඳ පැත්තට تعلق කරගෙන යන්න මේ ක්‍රම මේ තමන්ගේම ක්‍රමසාවිදි සකස් කර ගන්නවා. ඉතින් ඒක නිසා මේ වගේ ඉහළ පහළ යෑම වලදී බය ඇති වෙනවා. ඒක සාධාරණයි. නමුත් අත නෑර දිගට කරන එක තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් ඒක නිසා Taman තියෙන්න ඕනේ මේක දේවකාරියක්, මේක රාජකාරියක්. බය වුණා කියලා පස්ස ගහලා වැඩක් නෑ. පරියන්ක වෙලාවට පරියන්ක කරන්නේ. සක්මන් වෙලාවට සක්මන් කරන්නේ. හරියයි කිත් එකයි වැරදුනත් එකයි මම ඒ කරන්න ඕන වෙලාවට වැඩ ටික කරනවා කියලා ඒක සතතාභ්‍යාසය කියලා තමයි හඳුන්වන්නේ පොතේ ඒක සාතච්ඡකාරී කියලා පාලිය සඳහන් කරලා තියෙනවා හරිය වැරදුන කෝකසත් පරියන්ක වෙලාවේ වාඩි වෙන්න. සක්මන් වෙලාවේ සක්මන් කරන්න. ඉතින් දැන් වැඩවල සත්‍ය පිටවන කිව්වම ඇඟට නොදැනි ආයසරයක් අර පළවෙනි සමතුලනය එන්න පටන් ගන්නවා. එතකොට තේනවා මේකදී අතනෑර දිගට කිරීම තමයි මේ යෝගාවචර ගතියේ තියෙන විශේෂම ලක්ෂණය. ඒක සඳහා ප්‍රතිඵල අපේක්ෂා කිරීම තමයි මේකට තියෙන ප්‍රධාන බාධා. නිසා හරිය කෙනාට හරියන්නේම නැහැ හරියන වරදින්ටත් ඉඳ තියෙනවා. ඒ තිබුණ එකලස ඊගාදාසෙත් බලාපොරොත්තු වෙනවනම් නමුත් එහෙම දෙයක් නැතුව DS තත්ත්වයෙන් ඊගාට මොකද්ද මම කරන්න ඕන කියන එක දැනගන්න තරම් පරිසර සංවේදී ගතියක් දැන් තමන්ගේම ක්‍රමසාවිත පිළිබඳව දරණ ගතියක් පිහිටා සිටින ගතියක් ඒක ඕනම දෙයකට ලෑස්ති වෙන ගතියක් ඇත්තට යෝග ජීවිතය ඉතාම වැදගත් ලකුණු ඒ නිසා මේ බය මේ සාධාරණයි ඒ බය අනුව සටන පාවා දෙන්නේ නැතුව මේ தත්ත්වයට මොනවද කළ යුත්තේ කියන එක කල්පනා කිරීමේ අර හිතේ තියෙන මේ නවුණු ගතිය පාවා දෙන්න බා. කුංචි කළ සලකන්න එපා. ඉදිරියට යන්න කියලා ධෛර්ය කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස පළවෙනි පැයේදී ආනාපාන සතිය වඩන විටදී මුළු පැයේම මුල් කමටහන ප්‍රකට වුණේම නැහැ. එහෙත් විවිධ අරමුණු එකින් එක පැමිණෙන විට ඒ ඒ තැනම මෙනෙහි කර ගැනීමට හැකි වුණා. රූපයක්, සිතුවිල්ලක්, දැකීමක් ආදී වශයෙන් ඒ ඒ අරමුණට අනුරූපව මෙනෙහි කර ගන්නට හැකි වුණා. එසේ මෙනෙහි කරනවා සමගම ඒ අරමුණ නැතුව යාමෙන් හිස් බවක් වැනි දෙයක් ඇති වුණා. ඒ දෙවෙනි පැයේදී මුල් කමඨහන ඉතා සුළු වේලා පමණක් ප්‍රකට වී නැවතත් විවිධ අරමුණු කරා පෙරමෙන් ඇති වුණා. ඒවා මෙනෙහි කළා. ස්වාමින් වහන්සේ එවැනි අවස්ථාවකදී කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. මේකේදී පළවෙනි කමඨහන දෙවෙනි කමඨහන කියන එක තේරෙන්නේ නැහැ. මේක දවසක් ගැනද මේ කතා කරන්නේ? එනිසා රිට්‍රීට් එකේ මුලද ඒක නම් විතර පැහැදිලි නෑ නමුත් අප්‍රත්‍යහතව දිගට මෙනෙහි කිරීම නැත්තම් මානසිකාරයේදීම කරලා තියෙනවා පළවෙනි පැය අවසානයේදී එනේ නේ වයින් වුණාට පස්සේ යම් කිසි විවිධ ස්ථානයකට ගිය බවත් දෙවෙනි පැයේදී මුල් ප්‍රමාණයක් මූල කර්මස්ථානයේ තිබේ ඊට පස්සේ ආයසරයක් අර තිබුණ තැනට ගිය බවත් සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා ආනාපානේ ගන්න සැකයක් බයක් ගුණයක් පිටකොන්දක් අවශ්‍ය නම් එහෙම නැත්නම් තමයි තේරෙනවා නම් එනේන දෙයට මූණ දීමේ ශක්තිය තියෙනවා කියලා ඒ ශක්තියට බින්දින්න බැරි කෙලෙසයක් නැහැ. ඕන මොන්නම අකුසල කර්මයක් වුණත් මම එන දෙයට මොන දෙනවා කියන ඒ එනතම් මෙනෙහි කරනවායි කියන තම මානසිකාර යොදනවායි කියන විතක් යොදනවායි කියන විශ්වාසය ඇති වෙච්ච දවසේ අභියෝග කරන බලා ඕන කෙලෙසකට එන්නේ කියන මොන කෙලෙසාවක් තලන තියෙන එකට මුණ දෙන එක විතරයි ඒ මුණ දීම හරහත් ඇති වෙන මේ විවේකය ඇති වෙන මේ නිදහස ආනපනේ හරහම ගිහිල්ලා ගන්න ඕන කමක් නැහැ. කොයි කමෙන් හරි කමන්නේ තමන්ට මේ විස්රාම ගතියක් විවේක ගතියක් උද්දකලා ගතියක් දැනෙනවා නම් ඒක සඳහා මූල කර්මස්ථානයේ තිබිය යුතුම නැහැ. ජල වශයෙන් කියනවා ඒකට ආසන්නම කාරණා තමයි සතිය. ඒක නිසා එනේන දේ මෙනෙහි කිරීම හරහා සතිය ජීවිත සූණු කරගත්තොත් කර්මන්නේ කරනයි කියලා මේකට කියන්නේ කර්මන්නේ කරගත්තොත් තමයි තේරෙන පටන් අර ගන්නවා මේක සංසාරේ අපි ගත්ත ආයුධවලින් විශ්වසනීයම ආයුධයක් තමයි සතිය කියන්නේ කෙලස් වලටත් උදව් වෙනවා කුසලයටත් උදව් වෙනවා අවස්ථාවට ගලපෙන විදිහට උදව් කරනවා අනිත් තමයි සත්‍ය කාදාකත් පාවා දෙන්නේ නැහැ. කාම කාදාකත් මොන හේතුවක් නිසා යෝගාචර පාවා දෙන්නේ නැහැ. අනිත් දේවල් පාවා දෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේක මේ භාවනා ගමනේදී අධ්‍යක්ෂ යුතු ජවනිකාවක් මේ විදිහටම දිගට කරගෙන යන්න විශ්වාස කරන්න ඕනේ සතියට බිඳින්න බැරි කෙලෙසයක් නෑ. නමුත් ඒ සතිය අඛණ්ඩව ක්‍රියාත් කරන්න ක්‍රියාවත් කරන්න කර්මණී කරන පිටිපස්සෙන් නිතර ගලන ශක්තියක් අවශ්‍යයි. නිතර ගලන වීර්යයක් අවශ්‍යයි. වීරත්වයක් අවශ්‍යයි. ඉතින් ඒක දෙන තාක්කල් සතිය ඉස්සරහට යනවා. ඒ නිසා මේක හොඳ ආත්ම ශක්තිය ඇති කිරීමට හොඳ දර්ශනයක් කියලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව කිරීමේදී හුස්ම දැනෙන තත්වයේ සිට වරහන් ඇතුලේ පෙර තත්වය නොදැනෙන තත්වයට වරහන් ඇතුලේ පසු තත්වය පත්වී එහි පැවතීම ඊළඟට හුස්ම නොදැනෙන තත්වයේ සිට වරහන් ඇතුලේ පෙර තත්වය කිසිවක් ගැන හැඟීමක් නැති බ්ලැන්ක් තත්වයට පත්වීම වරහන් ඇතුලේ පසු තත්වය මෙසේ සඳහන් කළ මුල් தත්වයක් පසු தත්වයක් අතර දෝලණය වී පැවතීම පසුගිය ප්‍රශ්න කීපයකම සාකච්ඡා විය. ඒවා ලිව්වේ මම නොවෙතත් එම தත්වයන් මට අදාළ බැවින් මෙම ප්‍රශ්නේ ඉදිරිපත් කරමි. 1. පෙරහා පසු தත්වයන් උපේක්ෂා සහගතව බැලිය යුතු බව ඔබ වහන්සේ සඳහන් කළත් පසු தත්වයේ භාවනාවේ ඉදිරි ගමනක් පෙන්වනවා නොවේද? එසේනම් එම පසු தත්වයන් බහුලීකත කිරීම සුදුසු නොවේද? බහුලීකත කිරීමට අවශ්‍ය සප්පාය කරුණු එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙත ඇසිය හැකි වුවත් ඔබ වහන්සේ නිර්දේශ කරන පොදු සප්පාය කරුණු මොනවාද? මේකේ උත්තර දෙන්න වෙන්නේ මේ සාපේක්ෂතා ඥානය අනුව අපේ හිත මේ ගොරෝසු ආනාපාන தත්ත්වය මේ බහුලී නිතරම බුද්ධ විඳින්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ එච්චරමයි දන්නේ කියලා. එච්චරමයි තියෙන්නේ කියලා. ඒකට විකල්පයක් නැහැ කියලා. ඒ නිසා ක්‍රමයෙන් ඒ ආනාපාන දිහා බලන ඉඳලා විපරිණාමය බලන එකට සංසිද්ධිය තියෙද්දි පණ තියෙනවා සංසිද්ධිය තියෙද්දි සතිය තියෙනවා සංසිද්ධිය තියෙද්දි සමාධිය තියෙනවා පුළුවන් කියන එක අපි මෙතෙක් කල් දැකපත් චිත්‍රයට විකල්පයක් දෙනවා ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ විකල්පේ ලබලා දෙන්න ලබලා දෙන්නුවට පස්සේ විකල්ප හැමදාම තියන්න බෑ ගොරෝසු කම්පන ආනාපාන සාපේක්ෂව තමයි තාම සාන්ත අර විවේක ස්ථානේ තියෙන. ඉස්ලාම හිත පුරුදු කරන්න ඕනේ මේ දෙකටම මේ මනුස්ස හිතක තියෙන ජනේල් කවුළු දෙකක්. අපි එක ජනේලයි අරලා ඉඳලා තියෙන්නේ. දැන් ජනේල් කවුළු දෙකම ඊට පස්සේ පේනවා මේකට සාපේක්ෂයි මේක මේකට සාපේක්ෂයි මේක. ඒ නිසා ඇත්ත වශයෙන්ම කියනවා දෙකම එකයි. නමුත් මේ ප්‍රශ්න කරුවා අසන විදිහට යෝගාවචරය විසින් අනුග්‍රහකට යුත්තේ අර නුහුරුණු පුරුදු මෙතෙක් කල අරපු නැති ජනේලයේ පැත්තට තමයි. නමුත් ඒක කරන්න ගියාට පස්සේ අනුශේ ධර්ම වංචනික ධර්ම ඡාත ධර්ම බහල වෙන්න ඉඩ තියෙනවා. සමහරක් ඒවා තමයි ඒ විවේකී තත්ත්වය හැමදාම ඉඳ වෙනවා. ඉන්න ඕනයි කියලා හිතනකොට ගොරෝසු ආනපානට වෛර කරනවා. එහෙනම් මේක නැති කරන බාධකවට වෛර කරන්න ගියාම මේ අලුත් කරගත්ත ජනේලේ නිසා කෙලස් වර්ගයක් පහළ වෙන පටන් ගන්නවා. ඒක නිසා හැකි වෙලාවක පුළු පුළුවන් තරම් ඒ විකල්පේ මතු කරලා දීලා හිතට වද්දා ගන්නවනේ මේ විකල්පේ කියන මේ විවේක ස්ථානය සමහර වෙලාවට නෑ හිත කලබලයි. නමුත් මේක සදාකාලිකව නැතුණා නෙවෙයි. මේක ආය ඇති නොවන තාට නැතුණා නෙවෙයි. ඒ සංකල්පය නැති වෙච්චාම මේක නැති වෙනවා. ආය සංකල්පය ආවට පස්සේ මේක එනවා. ඒක නිසා කවදා හරි ඒකටයි මේකටයි සමහිත පහල කිරීම සමත භාවනාවේදී කියන්නේ. ඒ කිසිවක් නොදෙන විවේක ස්ථානයේ ආකින්චඤ්ඤායතන සමාධිය කියලා ගත්තොත් ඊට වැඩිය දියුණුයි නේව සංඥානා සංඥායතන. මේකක් තියෙනවා සංඥාවක් තියෙනවා. අවිසිච්ච සත්‍යයක් තියෙනවා අවිසිච්ච නැත්ත්වයක් තියෙනවා දෙකම දිහා බලන එක. හතර ධ්‍යාන වැඩි අටවෙනි ධ්‍යාන දියුණුයි කියලා කියනවා වගේ. යෝගාවචරය ප්‍රායෝගික වෙන්න ස්වභාවික ජීවිතයක් ගන්න අර සම්පූර්ණ විවේක උදකලා විස්රාම තත්ත්වයක් අත්දකින්න ඕනේ. එහෙනම් හිතන්න ඕනේ ඒක ප්‍රകൃති ඒක සම්පූර්ණ 100%ක් තියෙන තත්ත්වයක් නෙවෙයි. ඒක මේ කම්පන චංචල තත්ත්වවලට සාපේක්ෂ දෙයක්. ඒ නිසා මේ එකිනෙකා ප්‍රතිමාරු කරාට, පින්මාරු කරාට අර කොහොඳයි මේක නරකයි කියලා කියන්නේ නැතුව මේ දෙකම හිතේ විකල්ප දෙකක් කියලා දෙකටම සමසිත තමයි කරන්න ඕනේ. නමුත් ආධුනික යෝගාවචරයට ගොඩක් කලාවට ප්‍රශ්න කර විමසන විදිහට අර විවේක ස්ථානයේට සප්පාය කරුණු සාකච්ඡ කාර්යය සකස් කරලා දෙන්නේ කියන මොකද ඒක දැන් විරුද්ධ පක්ෂයේ ඉන්නේ. දැන් ඒක ජනප්‍රිය පැත්තේ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ අඩු ඡන්ද ගානක් ලැබලා. ඉතින් මොකද හේතුව අපි ඒක හුරු නැති නිසා ඒ නිසා භාවනාව අපිට ගිහිල්ලා. හැබැයි අත්නෝමතික වෙන්න හරකයි ඒකම ඉන්න පුළුවන් කියලා හිතන්න හරකයි. ඒක මේකට සාපේක්ෂයි මේක ඒකට සාපේක්ෂයි. ඉතින් මේ දෙක මේක නැතුව ඇත්තට මේකට ඉන්න බෑ මේක නැතුව මේකට ඉන්න බෑ. ඒ නිසා මේ දෙක හතුරු දෙන්නේ නෙවෙයි. මේක කාශික දෙපැත්ත විතරයි. ඒ නිසා දෙකටම සමහිත පවත්වන්න පුළුවන් නම් ඒක භාවනා උපේක්ෂාවේ මුලක් දිනු තත්ත්වයක්. භාවනා ආධුනික කාලේ අර පෙරදිලා තියෙන අනුචන්ද ලැබලා තියෙන පැත්තට පොඩි උදව්වක් කරන බව ඇත්ත. ඒක සමතනුග්‍රහිතක් කියලා කියන්න පුළුවන්. විපස්සනානුග්‍රහිතට ගියාට පස්සේ මේ දෙක ගැනීම සමිත පවත් ගන්නවා. අපි ඊයේ සාකච්ඡාවේදී ওই ප්‍රශ්නේ ආසන්නයට ගියා. එතකොට මේකේ තුන්වෙනි කොටසේ අහන විදිහට මේ විදිහට ඒ ශාන්තදායක తত্ত্বය විවේක ස්ථානයේට තප්පාය කරනවා කියලා ඇහුවොත් ඒකට කියන්න තියෙන්නේ ඒ தත්ත්වයටපත් වෙන තැන සංඥාවක් තිබිලා තිබිලා තිබිලා ඉවරලා සංඥාව ගෙවෙන තැන ඒ ඉදිපත්ත පණින තැන වෙනස ඇති වෙන තැන හැම වෙලාවෙම හිත මායාවකාරීව පයින්නවා. අරමුණු තිබිලා ගොරෝසු තැනලක පාර ඩොග් ගාලා ඒ මේ විවේක තත්ත්වයටපත් වෙනවා කියලා පෙන්වන්න කරනවා. නමුත් එහෙම නෙවෙයි වෙන්නේ මේක ඉතාම සූක්ෂමව මාරු වෙනවා අන්නේ වෙලාවේදී හුදුවට සතිය පිහිටවන්න ඕනේ. ඒ සතිය පිහිටවන්නේ ඉදිනදා ජීවිතේ පාදන සතියමදි. ඊටාම උත්කෘෂ්ඨ සතියක්, අඛණ්ඩ සතියක්, පරිපූර්ණ සතියක්, වේපුල්ල සතියක් ඒ වෙලාවට අවශ්‍යයි. ඒක නිසා යෝගාවචරය අදහසක් ඇති කරගන්න ඕනේ දැන් මේ වැඩි වෙනවා. වැඩි වෙන්න මේ ඇස් බැඳීම කරන වෙලාවේදී, මාරුව කරන වෙලාවේදී, එයම් මාරුව කරන වෙලාවේදී මම සම්පූර්ණ අවධානය මේක දිහා බලා ඉන්නවා කියලා ගත්තොත් ඒ සතිය සතිපට්ඨානට ලොකු ආඩම්බරයක් වෙනවා. සතිපට්ඨානට ලොකු ඔටුන්නක් පළඳුවා වගේ වෙනවා. ඒ නිසා ලෑස්තිලා යන්න අරමුණු ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉවර වෙලා මේ සියුම් තත්ත්වයටපත් වීම කොහොමද වෙන්නේ කියලා. ඒක කොච්චර සූක්ෂමද කියනවනම් ඒක කොච්චර අභියෝගයක්ද කියනවනම් නිින්ද යනකොට නිින්ද යන බව දැනගන්න උත්සාහ කරනවා වගේ වැඩක්. මම දැන් අවදි භාවසක ඉඳලා මම දැන් නින්දට වැටෙනවා කියන එක කරන්න බෑනේ ඔබ. ඒක කරන්න බෑ. නමුත් අන්තිම ලිල්ලට යනකම් අන්තිම නැට්ටට යනකම් අන්තිම සූක්ෂම බිඳුවට යනකම් අවදියේ තියෙන තාකල් සතිය ගන්නකොට පුළුවන් කියලාත් කියන જાතියක් ලෝකේ ඉන්නවා. නින්දට යනකොට නින්ද කියන බව දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා. ඒකට කියනවා නින්දට අවදි වීමක් කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අභියෝගයකින් ලෑස්තිලා ගියොත් මෙතන කියන්නේ සාමාන්‍ය සතිය නෙවෙයි. ඒකේ උත්කෘෂ්ඨ සත්‍යයක් දෙක තමයි එහෙම ගියාට පස්සේ ඇති කරගත්ත ඒකලස ඒ හුදකලාව ඒ විවේක වැඩි වේලාවක් පවත්වන්න මම මොකද්ද කරන්නේ එකක් ඇතුල් වෙන හැටි බලන්න දෙක වැඩි වේලාවක් පවත්වන්න උත්සාහ කරන්න ඊට පස්සේ අපි හිතමු ආයෙත් ඇවිස්සමයි කියලා ආයත් ගොරෝසු ආනාපාන මේක කියන එකට ගියයි කියලා. ඊට පස්සේ ආයසරයක් ආධුනිකෙක් වාගේ භාවනා පටන් අරගන්න ඒ පරියන්කේදීම ආයමේ ඇති වෙච්ච මූල කර්මස්ථානේ ශුම් කරලා ආයසරයක් අරක බුද්ධ වෙන්නේ. එතකොට එක පරියන්කයක් අතර මේ වගේ චක්‍ර එකක් නෙවෙයි දෙක තුනක් හතරක් පහක් කරනකොට මේ මලම පණින තැන, මාරු කරන තැන, එහෙම නැත්නම් මේ හෙයියම් මාරු වෙන තැන හුරු වෙන්න පටන් ගන්නවා. මේකට හරියට ඉරියව් ඉරියාපත සංදීයකදී සතිය පාත්තන්න උත්සාහ කරනවා වගේ මේ අරමුණු මාරු කරන වෙලාවේදී අතර මේක අරමුණු මාරු කරනක් නෙවෙයි මෙතන වෙන්නේ රූප කර්මස්ථානයේ කෙවල ගෙවිය දැමීම. ඡේවීම බැලීමක්, වැයවීම බැලීමක්, නිරෝධය බැලීමක්. අනේ නිරෝධ වෙන තැන ඇස්පෙන්දමක් වෙන්න දෙන්න බෑ. හැට වැලි ගහන්න දෙන්න එපා. උදේට බලන්න ඉන්න. නමුත් අපේ හිතේ සංසාරගත බයක් තියෙනවා. යමක නැති වෙන දිහා බලන්න. මරණ මිනිහෙක් දිහා බලන්න බුද්ධම බයක් ඇති වෙනවා. මොනම දෙයක් දිහා ඉර බහිනව බලනකොට පාළු ගතියක් එනවා. ඉර නගිනකොට නම් හරි සතුටුයි. ඒ නිසා මෙතන තියෙන බැරි ගතියන්නේ භීතිකාවක් තියෙන. යමක ගෙවෙන අවස්ථාව, ඉවර වෙන අවස්ථාව, ක්ෂය වෙන අවස්ථාව, වැය වෙන අවස්ථාව බලන්න භීතිකාවක් හරහා තමයි අපේ ජීවිත ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය හැම වෙලාවෙම කායानुපස්සන, වායानुපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන කියලා මේ යමක් ගෙවෙන තැන, ගෙවෙන හැටි දේශ මෙතෙක් වඩලනද සත්‍ය දිනක් තියාගෙන ඒ මැත්තේ තවත් සතියක් දාගෙන බලන්න පටන් අරගත්තොත් ඔය මරණය කියන එක ඔය තරම්ම බය වෙන දෙයක් නෑ. දත් ඉදත් හැලෙනවයි කියන එක, කෙස් පැහෙනවයි කියන එක, උච්චර මැරෙන්න දෙයක් නෑ. නමුත් අපි අර පුරුදු කරලා තියෙන ජීවන රටාව. හට ගන්නවල පුදුම ආදරයක්, ගෞරවයක්, නම්බුකක්, මංගල කාරණාවක් කියන. වැය වී යවට අමංගලයක්, හෝනියමක්, කම්මැලිකමක්, පුස්පේන්තුවක්. ඉතින් මේ නිසා අපිට සත්‍ය දකින්න බෑ. ඒ නිසා භාවනා ජීවනයක් වශයෙන්ම මෙතර පෙන්වන්නේ ක්ෂය වීමක්. ක්ෂය වීමට අවදි භාවය, ක්ෂේමට එළඹ සිටීම, ක්ෂේමට අප්‍රමාද වීම උත්සන්න ආශාවෙන් නැරඹීම පුළුවන්. ඒ කාටවත් බැරි දෙයක් නෙවෙයි. නමුත් මේක ආමංගල්‍යයක් කියලා අපිට උගන්ලා තියෙන නිසා අපි ඒක දැකීම කාලකන්නිකමක් කියලා හිතනවා. ආමංගල්‍ය ලක්ෂණයක් කියලා හිතනවා. අභද්‍ර ලක්ෂණයක් කියලා හිතනවා. ඒ නිසා ඒක බලනකොට පැකිලෙනවා. ඒක බලනකොට හිත කිලිපොළනවා. ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒකට වීර්ය අවශ්‍යයි. ඒකට සාමාන්‍ය සතිය අවශ්‍යයි. ඊට පස්සේ බලන්න අරමුණේ පවතිනකොට තියෙන සතිය අරමුණ නැතිවට තියෙනවා. මම මෙතෙන්ද හිත කලකොල කරගන්න නැතුව ආරම්භන සතිය අනාරම්භන සතියට යන්න ඕනේ. ආරම්භන සමාධිය නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධියට යන්න ඕනේ. ඒ තරමාරු වෙලාවේදී පැකිලෙන්න එපා පස්ස ගහන්න එපයි කියලා ඒ පුහුණුව තමයි තියෙන්නේ ඒක ඉතින් හරි. සහජ ආශයෙන් එන එකක්ද පුහුණුවෙන් ගන්න එකක්ද කියන්න බෑ. ඒ කිව්වට පස්සේ සමහරව ඒකට ලෑස්තිලා යනවා. මරණපය අධ්‍යක්ෂින් කියලා දැන් රිසර්ච් එකක් කියන්නේ කවුරු හරි ලෙඩෙක් අවසාන මොහොතට ගියාට පස්සේ අඳුරන්න ඕනේ නැහැ කියලා පුළුවන් තරම් ඒ ලෙඩත් එක්ක ඇසුරු දෙනවා. ඇසුරු දීලා යාගේ සිදුවෙන ක්‍රියාවලි බලන්න පටන් ගත්තාම අද විද්‍යාවේ ඉතාමත්ම දියුණු තැනක් හම්බලා තියෙනවා. මේක ලෙඩ නැගිටවන්න උත්සාහ කරේ. නෑ දැන් මැර බව හොඳටම දන්නවා, ලෙඩක් දන්නවා, තමනුත් දන්නවා. ඒ වෙලාව පුළුවන් තරම් සංනිවේදනය කරන්න හදනවා. කවදාකවත් මෙතෙක් ජීවිතේ හම්බෙච්ච නැති තොරතුරු රාශියක් එන්න පටන් ගන්න තියෙනවා. මරණය අවමංගල්‍යයක් ඒක බය වෙන්න දෙයක් චකිතයක් නෙවෙයි මරණ බය අත්දැකීම. ඒ වගේ මේක මේ රූප සංඥාව ගෙවිල රූපේ ගෙවිලා රූප සංඥාවත් අතරමැද යන ටික බීජිකාවට ලක් කරන්නේ නැතුව ඒකිතා කවදීන් හිතා මේ අවුත්සන්නව ආසන්නව බලන්නේ තමන්ගේ ජීවිතය ගත කරන ශාරීරික ආසාව නැති වීරත්වයක් එහෙම නැත්නම් වීර ගතියක් මෙතෙන්දී අවශ්‍යයි. ඒක මේ පුහුණුවකින් ලැබෙන දෙයක්වත් දන් දීලා සිල්ලා ගන්න පිනක්වත් නෙවෙයි. ඒකට කියන්නේ අභියෝගයට කැමැති ගතිය. රිස්ක් ලවින් එහෙම නැත්නම් නොදන්න දෙයට ඇති කැමැත්ත. එහෙම නැත්නම් නවමුතාවයකට ඇති කැමැත්ත. ඒක කටවි ඒක තිබුණ ඒක බුද්ධ කෙරුවේ නැත්නම් අර fear of freedom කියන එක fear of now කියන එක fear of unknown කියන එක අපේ ජීවිතේ වටා බැඳිච්ච විශාල පිළිලයක්. විශාල දලක් කිසිම අලුත් දෙයකට යන්න කැමති නැහැ. ධම්ම ප්‍රදේශය ඇතුළත කූඩාරම් ගහගෙන බයිලා කියාගෙන තප්පු ගහන අතන්ට දානවා. අලුත් ශේෂයට යනකොට පස්සේ උලන්න ගන්නවා. ඒක නැති වෙන්න නම් මේ වගේ දෙයකදී ගෙවෙන අවස්ථාව බලනින්න ඒක තමයි නිරෝධය කියලා කියන්නේ. ඉතින් බුදුජානක කියනවා මේ නිරෝධය බලනකොට ඒකට තියෙන මේ බීජිකාව නිසා අපි නිවනට පයින් ගන්නවා කියන්නේ. හැමදාම නිවන අපිට කියන්න හදනවා, එන්න හදනවා. අපි අර පුරුදු කරගත්ත බීජිකාවක් නිසා ඒක බලනකොට පැංගිරු විසි වෙනවා, ඒක කිලිපොළනවා. පස්සදා දිනවා. අන්න ඒකට සූදානම් ශරීරය තමයි මේකට ආසන්න කාරණාව කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මහා වර්ෂ කීපයක සිට හැකි සෑම නිවාඩු අවස්ථාවකදීම පරයන්ක ආනාපාන භාවනාව කරගෙන යමි. මුලදීම පෙනුන සංඥා විපල්ලාස භාවනාවේ දියුණුව යයි රැවටුන නමුත් දැන් ඒ ඉක්මවා භාවනාව කරගෙන යමි. ඒ ගුරු උපදේශ අනුවය. නමුත් සමහර විට මා භාවනාවට ඉඳගෙන පළමු මිනිත්තුව තුලදීම මෙම සංඥා විපල්ලාස විය හැකි මගේ මුහුණ නාඳුනන මුහුණු බුදු පිළිම නොයෙකුත් ලියවිලි සහිත ලේඛන පෙනී ටික වේලාවකදී නොපෙනී යයි. පැහැදිලි දීප්තිමත් රූපයක් දැක සාමාන්‍ය නැස්වසාගත් විට භාවනාවේදී එවලෙහිම එම රූපයේ දීප්තිමත් රතු පැහැකින් පෙනී ටික වේලාවකින් නිල් පාට වී සෑහෙන වේලාවක් පවතී. එසෙහි රැටිනා රාගතුල දෘෂ්ටි විතානේහි වැටි පවතින එම රූපය ටික වේලාවක් එසේ පැවතීම භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයක් විය හැක. නමුත් සමහර විට පරයන්කේහි මිනිත්තු 1 2ක් පමණ සිටීමට සිටීමට පෙර සිතවිලි තුනීවීමට පටන්ගත් සැටියේම සත නිල් පැහැ දීප්තිමත් එළියක් ඇති වී නැති වී යමින් ටික වේලාවක් පවතී. මේ මාගේ මානසික සමතුලිතතාවය නැතිවීමක්ද නැතිනම් නිමිත්තක්ද යන්න හරිහැටි නොදැනෙමි. සිතුවිලි හොඳටම තුනීවී මිනිත්තු 12 20 අතර කාලයක් ගිය පසු ආනාපානයේද නැති වී ගිය පසු කහපෑති නියම නියම ආලෝකයක් පැමිණ වහාම නැති වී යයි. මේ නිමිත්තයයි මම සිතමි. එම ආලෝකය ටික වේලාවක් පවත්වා ගැනීමට මා හිතේ වැඩි කැමැත්තක් ඇත. නමුත් එය තත්පර ගණනකින් නැති වේ. එවිට කලකිරීමක් ඇති වේ. ඔබ වහන්සේගේ අදහස දැන ගැනීමට කැමැතියි. මේ මේ මුල් එකම යන්නේ මේ නිමිත්ත කියන සන්දර්භය තුළ නිමිත්තක් ගන්න නම් නිත්‍ය සංඥාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා හිතා ගන්න. මොකක් හරි සැලසුම් කරන්න එක නැවතලා හඳුනාගන්න එකම දේ නැවත නැවත පාතන බුදුසෙන්ස් කියනවා නිමිත්තක් ගන්න තරම්වත් මේ ලෝකේ එක මොනම දෙයක්වත් චිත්තක්ෂණයක්වත් තියෙන්නේ තියෙන බව දැනෙනවා ඒක තමයි මෝඩකම කියලා කියන්නේ ඒ තරම් ශීඝ්‍ර මේක වෙනස් වෙනවා වෙනස් වෙන දේ තුල නිමිති නිමිත්තක් ගායි ව්‍යංජනක් ගායි කියලා නිමිති අල්ලන්නේ අනුව්‍යංජන අල්ලන්නේ ඒ දේ ස්ථිර කරගෙන මම ස්ථිර කරගන්නවා අත් ලෝකේ මොනම දෙයක්වත් නිමිත්තක් ගන්න තරමටවත් පිහිටන්නේ නිසා නමක් දෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. නමුත් මේ ලෝකේ නමකින් කෙලෙසිච්ච නැති දෙයක් ඇත්තෙත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා ඒව ස්ථිර කරගෙන ඒ මතින් මම ස්ථිර කරගන්නයි මේ ගමන යන්නේ. ඉතින් සමතේදී ඔය නිමිත්ත ඇති කරනවා. විපස්සනාවේදී ඒක බිම ගහලා කඩනවා. එහෙනම් මේක නිකන් කෝලමක් වගේ නැත්නම් පරස්පර විරෝධී. ඒක නිසා ඒක විස්තර කරන්න ගිය බටහිර මේ ගැන කියපු එක කිව්වා before becoming nobody you have to be somebody කියලා. ඒ නිසා මම කියන්නේ මේකයි කියලා නිමිත්තකට සාපේක්ෂව ඉච්චකල දෙන්න උත්සාහ කරපුවාම තේරෙනවා එහෙම අල්ලා ගන්න තරම්වත් මේක දෙයක් නැහැ කියලා. ඒ නිසා මේ නිමිත්ත කතා වෙන්නේ සමත භාවනාවේදී ආනාපාන සති භාවනාදී බොහෝම කලාතුරකින් වචන පාවිච්චි වෙනවා. පාවිච්චි කරන්න වෙන්නේ මොකද ආනපාන සතිය අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා. නිමිති නොගැනීම. එනතන ඊ අපි කතා කරන විදිහට චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගායෝති නැත්නම් මා නිමිත්තක් ගායෝති මානුභ්‍යංජනක් ගායෝති කියලා කියන්නේ. නිමිති ගන්න දෙන්න එපා. දීපු ගමන් ඒක අල්ලන තරංග ගන්න. ඒක අල්ලන ප්‍රපංච කරනවා. මේ කියන නිල් පාට නිමිත්තක් කරනවා ඒකට කහ පාට නිමිත්තක් කරනවා නිල් පාටක සංඥා විපල්ලාශයක් වෙන්න පුළුවන් කහ පාටක ඇත්තක් වෙන්න පුළුවන් කියලා. කවුද මනින්නේ මොකේද මනින්න බලන්නේ එහෙම එහෙම මොනම නිත්‍ය සාධකයක්වත් නැත්තේ ඒ නිසා මේ මන් නිමිත්තක් බව දන්නවනම් ඉච්චරයි මනස විසින් සකස් කරගන්න ලද දෙයක් සමහරට ඒ නිමිත්තම තමංගේ මනසේ තියෙන මම එනේ නැත්තම් මම අත්හවුරු කරනවා සමහරට ඒකට අභියෝග කරනවා ඒක නිසා මේ ඔක්කොම මේ මනසින් ඇති කරන ප්‍රක්ෂේපණ ඒක නිසා ඒව නිකන් හීන විසඳන්න හීන දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා හීන විස්තර කරන්න අහනවානේ. ඒ නිසා ඒක ඒක ස්වභාවය අපේ මේ නිත්‍ය සංඥාවේ හැදිච්ච හිත ගංගේ ගාගෙන යන මිනිහා පිටු ගහරි එල්ලෙන්න හදනවා. ඒ නිසා මේක අමතක කරලා ප්‍රകൃතිය නැත්නම් ආස්වාස් ප්‍රසවාස වගේ අත්දින්න පුළුවන් දේ. වෙරිෆයි කරන්න පුළුවන් දේත් එක්ක යනවනම් ගොඩාක් දේවල් ඇවිල්ලා නිමිති ඇවිල්ලා ඒව හරහා තමයි අපි ඇති හැටිය දකින්නේ. ඒ ඉස්සලා කාම ගුණ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනකොට ප්‍රතිස්ථාපනය වෙනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා කාම ගුණ නැති වුණත් කාම සංඥාව අපි අතනහැර අපිට වද දෙනවා කියන. ඊට පස්සේ කයින් කරන රූපකත්තර පස්සේ රූපේ ගෙවුනත් රූප සංඥාව ඇවිල්ලා අපිට වද දෙනවා. ඵලයන් කිව්වට යන්නේ කොහොල්ල ගුලියක් අති අදින් අයින් කරන හදනවා වගේ අල්ලන අල්ලන තන අහු වෙනවා. ඒ නිසා මේ සංඥාව ඇත්ත දෙයට වැඩි භයානකයි. ඒ යමත් එක සංඥාවක් බව දන්නවනේ ඉච්චරයි. මේකේ කෘත්‍ය හඳුන්වීමක් ලබා දෙන්න හදනවා. තමනුත් හඳුනා ගන්නවා. ඒක මාර්ගයෙන් තමන් ඒකත් හඳුනා ගන්නවා. ඒක නිකන් අපිට කසා ගන්න වැඩක්. නමුත් සංඥාවක් බව දන්නවනම් මූල ධර්මානුකූලව ඒකේ අලගිය වැලගිය මුලගිය හොයන්න යන්න එපා. හොයපු ගමන් ප්‍රපංච කරන එකට වෙනවා. සංඥා නිදානානි ප්‍රපංච සංකා. මේ සංඥා තමයි ප්‍රපංච ඇති කරන්න නැත්නම් හිත ඇතුලේ දොඩමලු කරන්න ආසන්න කාරණා. නිසා මේ සංඥාව නමගයවන සුළු සංඥාවක් මේ සංඥාව සුමගයවන සුළු සංඥාවක් මේකට නිමිත්ත කියන වටිනවා මේකට නිමිත්ත කියන වටින්නේ ඔය ශේෂ්ත්‍රී යනතාකල් විපස්සනාට බහැලා නැහැ විපස්සනා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ විපස්සනා අධිකරණයේ සංඥාල ඔක්කොගෙම තියෙන බොල් බව කොම්බේ හිස් බව තේරුම් අරගෙන ප්‍රතික්‍රියව කරන්නේ තේරුම් ගන්න ඔය ඇවිල්ලා ප්‍රතිචාරය මේ අහස බලාකුළු ගියාට අහස කැලස කෙලසෙන්නේ නැහැ. ඒ ගන්න දෙයක් ඇත්තෙත් නැහැ කියලා බැලුවොත් කුල කියන වචනේ දැම්මට එතන කුලක් නැහැ. ඒ නිසා මේ නිමිති පාවීම ඔක වැඩි ඕනකට වැඩි අල්ලගත්තොත් ඊටසේ මානසික අසහනයක් පාඩපත් වෙනවා. ඒ නිසා ඒ නිමිත්ත බව දන්නවනම් ඊට වැඩි වෙනස් තමන් ගන්න ওই මූල කර්මස්ථානේ රූප කර්මස්ථානේ නැත්නම් කායනපස්සනාව ඒකත් ගැඹුරෙන් බලනකොට නිමිත්තක් තමයි අරමුණක් තමයි එහෙනම් ඒක අපිට සාමාන්‍ය පරීක්ෂාකට බලන්න පුළුවන් එකක් ඒ නිසා ওই නිමිත්ත කියන වචනත් එක්ක යනකොට මට පේන්නේ මට හිතෙන්නේ මට ඇඟෙන්නේ මේ සමතේ පැත්තෙන් ගත්ත උපමාන වගේක් මේ භාවනාවට අමෝරාවේ දින්වන්න හදනවා ඒ කොයි එක ඇවිල්ලා ගියත් සුබ වුණත් අසුබ වුණත් හැකිතාකට මූල කර්මස්ථානයේදී කියන්න මේක නිමිති කියන වචනේ දන්නවනම් වැඩි විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි නිමිති කියන්නේ. විශ්වාසය කරන තාක්කල් භාවනාව බොළඳ වෙනවා. අනිමිත්ත සමාධිය, අපහිත සමාධිය, ශුන්්‍යත සමාධිය තමයි හොඳ දේ. එහෙම නැත්නම් මහා නිමිත්තක් ගායෝචි මානු ව්‍යංජනක් ගායෝචි මේ දේවල් වලට නිමිති නොගැනීම තමයි හොඳ. නමුත් හිත ගත්තනේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක නිමිත්තක් බව දැනගෙන, දේශායමක් බව දැනගෙන, හොදලා අරින්න පුළුවන්කම් බව දැනගෙන, පර්මනන්ට් මාකර් එකක් නෙවෙයි මේක. මතන්න පුළුවන්කම් බව දැනගෙන ඉදිරියට try එකයි කරන්න ඕනේ. මේක නියම මේක මංගලයි මේක දුමංගලයි ආදි වශයෙන් නම් දාන්න ගියොත් අපි ඒක පටලවා ගන්න වෙනවා කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම කලක සිට ආනාපාන සති භාවනාව කිරීමට පුරුදු වන කෙනෙක් වෙමි. ඔබ වහන්සේ සඳහන් කළ පරිදි නීරසකම් එපා වීම බලාපොරොත්තු වෙන්නේ ආදී සමග ගැටමින් භාවනාව කරගෙන යමි. නමුත් බණට කියවුන ලෙසින් ධර්ම රසය, ධර්ම ඕජාව, ප්‍රීතිය, පස්සදිය ආදී සොම්නස් සහගත තත්ත්වයන් අත්විඳීමට ධ්‍යාන මාර්ගයෙන් විනා ඉන් මෙපිට අත්දැකීමට ඉඩක් නොමැතිද? එසේත් නැත්නම් සෝවාන් මාර්ගයට හෝ පත්වන තෙක්ම භාවනා දියුණු කිරීම කළ යුතුද? ගෞරවයෙන් පිළිතුරු පතමි. ඒක ඇත්තටම භාවනා අරමුණු කරලා තියෙන මේ වගේ සුබ සුඛදායක දේවල් නම් මේ ප්‍රශ්නේ වටිනවා. නමුත් ඇත්තට ඒවා මගේ සලකුණු විතරයි. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රය, ධානාපන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, රාහුලවාද සූත්‍ර වගේ වල බුදුන්වහන්සේ මේ සමත ක්‍රමයේ පෙන්වනවා පළවෙනි චතුස්කයේ ඊට පස්සේ විපස්සනාවේදී සමතේදී දෙකේම පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ඊට පස්සේ චිත්තානුපස්සනාදී අභිප්‍රමෝදයන් චිත්තං ආදී වශයෙන් මේ පාරවල් දෙකේදී එක විදිහටම තේරෙනවා කියතියි. එහෙම නැතුව මේක සඳහා සමත ධ්‍යාන පමණක්ම නෙවෙයි නමුත් පසු කාලීනව සුඛා ප්‍රතිපදා දුක්ඛා ප්‍රතිපදා කියනකොට සමත මාර්ගයේ සුඛා ප්‍රතිපදා විදිහට සුඛ මාර්ගයක් විදිහට විපස්සනා දුක්ඛ ප්‍රතිපදා විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මගේ ජීවිතය හම්බෙච්ච හොඳම සමත ගුරුවරයෙක් තමයි පාවොක්සාඩෝ ස්වාමීන් වහන්සේ. ඒ ශාන්තේ කියනවා ඒ වුණාට සමත ධ්‍යානයක් ලැබිලා ඒක නොලැබී ගියොත් වහකන තරමට දුක්ඛ මාර්ගයක් වෙනවා. අර ලැබිච්ච හැපේ නැතිවීම නිසා ඒ නිසා මේක මේ නම් කරාට සමත ක්‍රමයේ ওই කියන තරම් සුඛ මාර්ගයක් නෙවෙයි. ඒ ත්‍රිපිටකේම සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේලා දෙනමක් ඒ දරුණු මහාලාන්තික වේදනාවලාදී ලබා ගන්න කැමැති ධ්‍යානය නොලැබීම නිසා දැලිපියෙන් බෙල්ල කපා ගන්නවා. අච්චර ලස්සන තිබිච්ච සමාධිය මට ඕන වෙලාවදි මට හම්බුන්නේ නැහැ කියලා ඇතින චිත්ත පීඩායි කිය. ඒකට සුඛ වේදනා සුඛ ප්‍රතිපදා කියන්න බෑ. නමුත් මේ අත්දැකීම නම් ඒ සුඛ ප්‍රමෝද ප්‍රීති සුඛ මේකදී ලස්සනට මේක වචන ආරම්භයක් වගේ කියලා හිතනවා. සර්වචනාසේ පොට්ටපාය සූත්‍රයේදී මතක් කරනවා මේකේ එක සංඥා මට්ටම් වලට යනකොට ඒ ඒ පේන දේ අත්දකින්න දේ දුකක් තමයි පේන්නේ. පිළීමක් පේනවා. තැවීමක් පේනවා. අපි සර්වඥාන්සි කියන ඔකට තැවීම කියන්නේ එපා මානින් ඔකට සතිය කියන්නේ. ඔකට සම්පජඤ්ඤය කියන්නේ. ඔකට ප්‍රමෝදය කියන්නේ. ඔකට ප්‍රීතිය කියන්නේ. ඔකට පස්සතිය කියන්නේ. ඔකට පස්සතිය කියන්නේ කියලා මොකද මේක භාවනාවෙන් ගත් එකක්. මේක ඉසටටි කෙලස් හදු එකක්. ඒ නිසා මේ වචන පැත්තක දාලා දුක කියන වචන පැත්තක දාලා දැන් මේක සතියට වෙලා තියෙන්නේ මේ සතියන්නේ මේ පේන්නේ පෙළෙන බව මේක සම්පජඤ්ඤේ නේ මේක හොඳට පේනවනේ ඉස්සල සත්‍යට වෙනස් එකක් කියලා මේක තුළ ප්‍රමෝදයක් තියෙනවා ඉදිරි ගමනක් නිසා කෙලෙස් අඩු නිසා මේක සුඛයක් තියෙනවා මේක නිසා කෙලස් පහළාන්ත අපි අපායට යන්නේ නැති නිසා මේකට පස්සද්ධියක් තියෙන නිසා ඒ වචන ටික පාවිච්චි කරන්නයි කියලා තියෙනවා කෙලිම මේ ඒකෙන් නම් මාරු කරන්න කියන එක විතරයි කියන්නේ. ඉතින් හරි අමාරුයි මොන තර්කෙන්ද මේ ගොඩනගන්නේ කියලා පුංචි උපමා දෙකයි පුංචි පෙළ ගැස්වීම් දෙක සරදි කරා මේක ලැබිය භාවනාවෙන් ප්‍රතිපදාවෙන් මේ දැන් ඉන්න තත්ත්වයේ කෙලෙස අඩුයි ඒසකට සතිය කියපා උගර සම්පජඤ්ඤය කියපා උගර ප්‍රමෝදය කියපා උගර සුඛය කියපා උගර පස්සද්ධිය කියපා එතකොට ඉවරයි අර මුස්පේන්තු කම්මැලි කාලකන් හිත කොයි වෙලාවෙ දුක දුක දුක අනේ අනිච්චං කිය ඉන්නවනම් එහෙම ලැබිච්ච දෙයක මේ බුද්ධියක් නැහැ. ඒ නිසා ඒකට බුද්ධිය ලබන්න උසාවියේ නඩුවක් දාලා නවමාරු කරන්න. නවමාරු කරලා අරකට වෙන්නමක් දාගත්තාම අනේකයි කියන ගමන. ඒ කියන්නේ තමයි ගලවට ගැනීමක් වගේ වෙන්නේ කියවන්න පොට්ට පොට්ට බය සූත්‍රයේදී මේක නම් මහනි දුකක්. වගේ පේනවා නමුත් ඕකට තමයි සතිය කියන්නේ තමයි සමා පස්සද්ධිය කියන්නේ මොකද ඒක ඒ දුක සම්පූර්ණ සතිය තුළ ලැබෙන්නේ ඒ සම්පූර්ණ සම්පජඤ්ඤය තුළ සංසන්දනය තුළ ලැබෙන්නේ එවැනි විදිහට මේ පැමිණිච්ච එළන ගතිය, තවන ගතිය සතිය සම්පජඤ්ඤයෙන් අවබෝධ කරන මනුස්සයට විතරයි දුක්ඛාරි සත්‍ය තේරෙන්නේ මේක නොදකින්න ඕන කියලා ප්‍රතික්ෂේප කරන මනුස්සයාට දුක ආර්ය සත්‍යක් වෙන්න කවදාකවත් මේ ගමන යන තියෙන්නේ ඉස්ලාම හම්බෙට මිත්‍යා තමයි අපිට දුක්ඛ ආර්ය සත්‍යය. ඒ නිසා මේ දක්න දක්න දේ කොම් කරන්න පටන් අරගත්තොත් ඉතින් එන්නේ ඇඹුල් වෙනවා. ඉතින් මුස්පෙන්ටි වෙනවා. එන්නේ කාලාන්‍ය වෙන්න පටන් අරගන්නවා. ඒක නම තමයි නම්මාරු කරලා වෙන්නවත් දාගන්නවා. රංකදනාත්‍යයේ මේ මොකද ඒක තමයි මේ කියනවා ඒ රතුයත්ත කාර්යය රංගන නාට්‍යය. ඒ වගේ කියනවා මට ගතම් එකක් දීපන්. එතකොට මම උඹට දොර අරලා දෙන්නම් කියලා. නැත්තම් දොර අරින්නේ නැහැ කියලා. ඒ අර ගෑණි කියනවා එතකොට මේ අල්ලසද්ද ඉල්ලන්නේ. ඔන්න වචනේ වැත්තකට දාලා ඔය අල්ලස කියන වචනේ වැත්තකට අයිස්ක්‍රීම් කියන වචනේ දාපන්. තාලක මට ගාන දීපන්. අල්ලස කියන වචනේ හරිය නෑ. ඊට වෙන වචනයක් දාවෙච්චරයි. ඕන දෙයකට මේ සංඥා වෙනස් කරපු ගමන් මිනිහා වෙනස් කරනවා. ඒ නිකන් කරලා බලන්න ඕනෙම හතුරෙක් දැකලා නෙමෙ නැත්කින් නොවතන් කියන එකක් දැකලා හිත හදාගෙන ගිහලා ඇසෙත් එක යාළු වෙලා කතා කරන්න බෑ අර මිනිහා නෙමෙයි අපිට හම්බෙන්නේ අපි හිත වෙනස් වෙලා ඒ මනසත් එක්කම කුමාරි මගේ කියන හැකියාව යොදලා එයාගේ හිත හදාගෙන මම මේ යාළු වෙන්න ඕන කියලා හතුරෙකුට ගාව වඳිනවා කනවහලා වඳිනවා මේ මිනිසයා. අනේ මම ඔබට මෙච්චර හතුරුම් කරා දෙච්ච මොහොත් එක යහිලා කතා කරන්නේ කියලා අඹ අඹන්න පුළුවන්. හැබැයි හතුරෙක් කියලා කියොත් හතුරම තමයි. අර තිද්දයක් විස්තර කරනවා මේ මිනිස්සේ ගමෙන් ගෙදර ගමෙන් ඉඳලා ගොඩාක් කල් ගිහිල්ලා අපව ගෙදර ඇවිල්ලා ගෙදෙට්ට යන්නේ නැහැ. තමන්ගේ ඊටාම ඊතෝලා හිතෝතා ගෙදෙට්ට යනවා. නිතරතර වහලා. ඉතින් මෙයා බය නැතුව දොඩරන ඇතුළට යනවා. කවුරුත් නැහැ. සතියේ තියෙන පත්‍රයක් කරන කියෝක වෙනවා බල්ලත් උතන බුදියන් ඉන්නවා. එතකොට නෝනාගේ වයිෆ් ගෙට එනවා. ඇවිල්ලා ආපු ගම කෑ ගහනවා අයියෝ පැත්තකට යනවා බල ඔය බල්ලා මිනි කන බල්ලෙක් කියලා. ඒ මිනිස්සයා දැක්කේ යන්න ඉස්සලා අවුරුදු 20 කට බල්ලම ඉන්නේ කියලා. ගෙදර ගෑණි කෑ ගහනවා මිනි කන බල්ලෙක්. එතකොට මෙයාගේ අඟ කිලි පොළන බල්ලා පැල්ලා කනවා. එතකම් බල්ලා බුදියන් ඉන්නේ. තමයි යන්නේ අර ඇටිටඩ් එක පාරට සහායක් වෙන බයත් එක්ක. ඒකට තමයි බල්ලකන්නේ. අර කියන්නේ නාවනම් අර බල්ලත් එක්ක මේ මාස කොච්චර සුඛාලයක් වෙනව බල්ලා දන්නෙත් නැහැ. මේ මනසා දන්නෙත් නැහැ. ඒ ලෝකයක්. ඒ නිසා මේ ඉදිරියට පැමිණෙන මේ මුස්පේන්තුකමට කාලකන්නිකමට නිජමත ගතියට කම්මැලි ගතියට නියන කියන්නේ. මට බණියෝ වල මෙච්චර නියන ලාභයට දෙනවා කියලා කංකුක් වගේ. නෑ. ඒ කම්මැලිකම අපේක්ෂා කරගෙන යන්නේ. තණ්හාවේ අනිත් පැත්තනේ. තණ්හා සංසාරේ නම් මේ නීරසකම මේ කම්මැලිකම මේ ඍජුමත ගතිය තමයි නිවන කියන්නේ. ඒකට සාතර වෙච්ච ගම කරේ. ඉතින් ඒක එක විදිහට බලනකොට ප්‍රශ්න නිසා දාර්ශනික බැලිලක් විතරයි. කිසි ප්‍රතිපදාවක් නැහැ. ඒකට ප්‍රතිපදාවේ හැයන දුර ගිහිල්ලා. එහෙම නැතුව ඉන්නේ ඉන්න දේවල් වලට කරන්න බෑ. ඒ නිසා සර්වඥාන්සේ කියන කොට වාසෝත්ස මේක දුක කියන්නේ ප්‍රමාණි. සත්‍ය කියවා. සම්පජඤ්ඤය කියාවා. ප්‍රමෝදේ කියාවා. ප්‍රීතිය කියාවා. පසද්දේ කියාවා. ඒ මොකද මේක කෙලස් නැහැ. ඒ මොකද මේකම ප්‍රතිපදාවෙන් ලැබුව දෙයක්. ඉතින් මේ වගේ වෙනසකට මේ වගේ විප්ලවයකට සූදානම් නැතුව අපි කොච්චර අර ඇඹුලත් එක්ක ජීවත් වුණත් එතකම්ම ඇඹුලමනේ ඔක. ඔය පොඩ්ඩක් නම මාරු කරන එකයි තියෙන අයිස්ක්‍රීම් කියලා නම ගන්න. දාපු ගමන් උපයාගත්ත දෙහි පුතු පුදුම සතුටක් ඇති වෙනවා. ඒකට අපි මෙතෙක් කල් මේකට පයින් ගහ ගහ. මේකට වෛර කර කර නිවන කියන්නේ මොකද්ද ඉල්ලගෙන මොන ගමනක්ද ගියේ. ඒක මේ එල්ල වේලාවට කතා කරනවා. අපි කියන්නේ නෑ නෑ යන්න උඹ එපා. මට මේ රත්තරන් පාට ගිලිසෙන මොකද්ද එකක් ඉල්ලනවා. ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන කෙනෙක් මේ හුස්ම නොදැනී සමතුලිතව යම් කාලයක් එසේ බලා සිටීමේ හැකියාවක් ඇත මම කිසිවක් මෙනෙහි නොකරමි. ඔබ වහන්සේ මුල් අවධියේදී දුන් උපදෙස් අනුව ආනාපානය දැනෙන විට මෙනෙහි කළාට පසුව එසේ මෙනෙහි කිරීමක් වරහන් ඇතුළේ ඉතා කලාතුරකින් හැර පසුගිය කාලයේම නොකෙලෙමි. මගේ ප්‍රශ්නේ නම් අප තුල තිබෙන අනුශය කෙලෙස් යම් අවස්ථාවක මතුකොට ඒවා මෙනෙහි කොට කඩා ඉවත් කළ යුතුයයි සිතමි. මේ එයට දැන් අවස්ථාවයයි දැනගන්නේ කෙසේද? මගේ ඇතුළතින්ම මේ එයට අවස්ථාවයයි ස්වංක්‍රීයව පළඹවීමක් වී එම මෙනෙහි කිරීම පටන් ගනේද? එතෙක් දැනට කරන බලා සිටීමද දිගටම කළ යුත්තේ. ප්‍රචාරයෙන් කියතයිව මෙනෙහි කිරීමේ ක්‍රමය අනුසය කෙලස් එක අහන්නේ. අනුසය කෙලස් මෙනෙහි කරන දැනගත්තත් ඇති ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි ආනවේ ආනවේ ආශ්‍රව අනුසේ ධර්මය දැකගෙන දැනගත්තොත් ඉන්න බෑ ඒක වරදොල තේරුම් ගත්තොත් එයාට ලොකු පොහොරක් හම්බ වෙනවා ඉතින් මෙතකල් ආශ්‍රව අනුසේ අපිට ජීවත් වෙන්නේ යා වෙන නමකින් පෙනී ඉඳලා එහෙම නැත්නම් යා මිත්‍රෙක් වශයෙන් පෙනී ඉන්නව නමුත් හදාතනික සතුරෙක් ඉතින් ඒක නිසා නිකන් නිදර්ශන වශයෙන් කියනවා මූලික කාම විතක්ක ව්‍යාපාද විතක්ක විනිසා විතක්ක අයින් කරුවාට පස්සේ ඒ යටමට්ටමේ තියෙන ඥාති විතර්ක අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක පරානුද්යත පරිසංයුක්ත විතක්ක අමර විතක්ක ජනපත විතක්ක ඉතින් මේ විතක්ක සාමාන්‍ය හොඳ දේවල් ඥාතින් ගැන හිතනවා තරකයක් නෙමෙයිනේ මම ආයුර්වේද බැනුන් අහන්න හිතනවා අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක අමර විතක්ක ලෙඩ නොවෙන්න හිතනවා ඒ රටේ තුලේ තියෙන සාමාන්‍ය තොරතුරු මොනවද කියලා හිතනවා අනුන්ට උදව් කරන්න ඉතන බුදුහාම ක්‍රමය තමයි අනුසය කෙලිස් කියන්නේ කියලා. සාමාන්‍ය ලෝකයට මේකේ ප්‍රශ්නයක් නැහැ. මේකේ සාමාන්‍ය අපි කොහොමද කරන්නේ? නමුත් අච්චර හිත හදාගත්ත එකන තනවා මේව කරන්න ගියාම වර්තමානයේ හිත තියන්න බෑ. හිත මෝහයටපත් කරනවා. මහා ලොකු මොන නෑදෑගෙන හිතන කෙනෙක් කියලා තමනුත් තම උසස් කරලා සලකනවා. මේ ගෙදෙට්ට මරගාද මේ අනුන්ගේ බිස්නස් ගන්න හදනවා. අනුන්ට උදව් කරන්න හදනවා. ඒව අනුසය. ඒව දකින්න මේ දෘෂ්ටි කෝණයම බලන්න ඕනේ. මේ මාවත් අඳගෙන, මටත් තුඹගෙන, මාන්නයක් ඇතිගෙන මේ අනුන්ට උදව් කරන්න පුළුවන් මිනිහෙක් මමත් පොරක් කියලා අඳන්න හදනවා. මට වෙනවද ලෙඩ නොවි ඉන්න පුළුවන්, බැනුන්නාහා ඉන්න පුළුවන්, මට ලෝකේ තොරතුරු දැනගන්න එක වඩා හොඳයි. මම ලාභ සත්කාර ටිකක් හොයන්න ඕනේ. මේක විතරකයක් පෙන්ලා දීලා තියෙනවා. ඒක එතෙන්ට ගියාට පස්සේ විතරයි ඒක වාස වෙන්නේ. ඊට ඉස්සෙල්ලා සාමාන්‍ය ලෝකේ අනිකුත් අකුසල් එක බලනකොට ඒක ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් අනිත් අකුසල් ඉවත් කරාට පස්සේ මේ වගේ සූක්ෂම විතර්ක ටිකක් තියෙනවා. ඒක නිකන් සමාජ විරෝධී වාගේ බුදුහාමුදුරන් ඉදිරිපත් කිරීම. මොකද සමාජයේ විසින් ඒක ඒ බවට අපි අන්දලා අපි නටවල අපි අපේ සාහරේ උරා දීලා ඉවරයි. තවත් අපි අපේ සාහරේ උරාවනවා. ඥානුන්ට උදව් කරනවා කියන්නේ. බුදුරජාණන් කියනවා අනුන්ට කරන්නේ නැහැ උඹ වැඩේ කරගනි. ඒක බැරි කෙනා තමයි මේ අනුන්ට උදව් කරන්න යන්නේ කොහොමදට මතක තියාගන්න තමන්ට උදව් කරන්න බැරි දුර්වලයා තමයි අනුමෝදව කිරීමෙන් ජග් ගහ ගන්න හදන්නේ. ඒකද කියන්නේ vested interest කියලා. තමන්ට බැරි දේවල් මම ගන්න මට පුළුවන් මම මෙයත් අයිනෝ දුකෙන් ඒ නිසා මම මේ අතර උදව් කරන්න හොඳ මම ඇඳලා අඳිනවා ඉතින් අපේ යුනිවර්සිටි එකේ ඌ ඇඳලා ඉන්නේ කියලා කියනවා ඌ ඇඳලා ඒ කියන්නේ වෙස්ටඩ් ඉන්ටරස් තමයිම තමන්ට පටව ගන්නව පටව නිවර්ලා සියලු දෙනා කරේ අනුකම්පා මෛත්‍රියෙන් කටයුතු කරනවා තමන්ටවත් තමන්ගේ සතිය පිටව ගන්න බැරි කෙනා තමයි මොක කරන්නේ. ඒක අනුසය කියන කන්නාඩියෙන් බැලුවොත් මිසක මේක වැරද්දක් පේන්නේ නැහැ. ඒ නිසා ඒ ඒ දේවල් දකින්න හිතෙන් එන්නේ ඒක අහන්න ඕන බුදුහාමුදුරුවෝ අතෙන්දකම් භාවනා කරලා අහන්න ඕන මේලායි බුල්ඩෝසරෙන් අයින් කරන, සවලෙන් අයින් කරන කෝ නැහැ. කංගෙන්දෙන් අයින් කරනවා තියෙන්නේ. ඒත් අරහා සමාන හානියක් කරන ඒකට කන් ඇද්දෙන් අයින් කරන්න ඕනේ. අනියෝ කන් ඇද්දෙන් අයින් කරන්නේ කමන්නේ නැහැ කියලා තියාන බෑ. ඒ නිසා එතෙන්දී අනුසය අනුසය වශයෙන් තේරුම් ගන්න එක මෙනේ කරයි කියලා යන්නේ නැහැ. මෙනේ කියෙට මේට මූලික මට්ටමක් තමයි ඥානතෝ පස්සතෝ. දැකීමෙන් දැනගැනීමෙන් අපි මෙතෙක්කල් මේ escapeism එක එක දේවල් අනුගේ දේවල් කරන්න ගිහිල්ලා තමන්ගේ වැඩේ බාධා කරගැනilla ඒක තමයි මේ සමාජය ගත කරනකොට තියෙන කරදරේ. සමාජයත් ඇත්තටම දන්නවා. තමන්ගේ කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල ඉච්චරමයි මේ සමාජයේ කවුරු මොන જાතියෙන් කිව්වත් කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා තියට කැළඹිල්ල සූර්ය උදා වෙන තුරු පිණි බෑවිල්ල ඔච්චර තමයි ජීවිතය කියන්නේ. මම දැන් මෙතන කියන එකේදී ඒ ඒ බයිලා නැහැ. ඒ උරතල් නැහැ. මම දැන් මෙතන. ඉතින් අපිට මම දැන් මෙතන හරි කම්මැලි, හරි පාළු. හරි නීරසයි. ඇයි අද්දීනේ මේ තමන්ගේ කට්ටිය ගැන කල්පනා කරපුවා මොකද්ද ඇති කරන්නේ? ඇයි මේ නිකන් ඉන්නේ කිය අනුන්ට අනුකම්පා කරපුවා මොකද්ද ඇති කරන්නේ? ඇයි මේ නිවුස් බලපුවා මොකද්ද වෙන අකුසල කරන්නේ? ඕව තමයි අපිට තියෙන්නේ. නමුත් ඒ අනුසය පැත්තෙන් බලනකොට ඇහැට වැලිච්ච කුණ වගේ පුංචි රොඩක් වුණත් කැවෙනවා. ඒක අතට වැටුණාට කැවෙන්නේ නැහැ. කනට වැටුණාට එච්චරම කැවෙන්නේ නැහැ. ඇහැසියුම් නිසා කැවෙනවා. ඒක නිසා ඒක එනකන් ඉන්න එපා. නීවරණ නැත්තම් පරිඋත්තාන කෙලස් ටික අයින් කරගෙන tire පිරිසුදුව තියාගෙන ඉන්න. ඡායිනෝට ඊගාව එක තමයි වෙලා වෙනකොට එනවා. එතකොට ඒක අඳුර ගන්න පුළුවන්. අඳුර ගන්න ඕනේ තර වගේ පෙර ඇසුවිරු ඥාන තියෙන්න ඕනේ, පරතෝഘോഷය තියෙන්න ඕනේ. ඒ එනකොට මේ අඳුරගත්තොත් තේරෙන පටන් ගන්නවා මෙතෙක්කල් මේ හොඳ ස්ටේන්ලස් ස්ටිල් කියලා පීයක් අරගෙන Tamanටම ඇනගෙන තියෙන්නේ. පීය අරීෂෝ. දුරට කැපෙන ස්ටේන්ලස් ස්ටිල් පීය කියලා වල හොත්තට බර දාලා ඇනගෙන තියෙන මෙතෙක්කල් අපි කියන්නේ පව් කොන්තරත් අනුගේ කොන්තරත් කරන්න කියන්නේ. Tamanගේ වැඩේ කරගන්න නැති වෙන්න මේ දාන දහංගට ඉතින් ඒව පෝෂණය කියන තමයි මේ සමාජ සෝෂල් සර්විස් කියලා කියන්නේ සමාජ සුබ සාධනය කියන්නේ ඒ ගෙදර කචල් තියෙන මිනිස්සු තමයි සමාජ සුබ සාධනය කරන්නේ. ගෙදර අවුල් තියෙන කට්ටිය ගෙදර යන්නත් බෑ ගෙදර කචල් එනකොට අල්ලපු ගෙදරට ගිහිල්ලා උදව් කරනවා ලොකු සමාජ සේවාවක් කරනවා හොඳට ඕරම සයිකෝපැත්ස්ලා. එයා පරිස්සම් වෙන්න ඕනේ ගෙට ගන්න වටින්නේ නැහැ. පිළිකා තමන්ගේ වැඩේ කරගන්න බැරි වෙච්චාම කොන්ත්‍රාත් කරනවා මට මතකයි ඒක ලියලා තිබුණ එක නා ඔය කතෝලික සභාව මේවා කියලා ඔයගොල්ලෝ මම මේ නිදර්ශනයක් වශයෙන් කියන්නේ මේචෝ දේවගතියක් බවට පත් කළා දේව භක්තිය බවට පත් කරන මේ මිනිස්සු රට රාජ්‍ය ගෙවාගෙන ගිහිල්ලා මිෂනරි වැඩ කරනවා අනිත් මේ මිනිස්සු දන්නේ නැහැ නේ දෙයයන්හන්සේ ඉන්න බව ඉතින් අනිවාර්ය සදාකාලික අපායට යනවනේ ඉතින් ඒ මිනිස්සුන්ට මේ දෙයියෝ කොහොමද ඒකට කරන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්න බව පෙන්නලා අනේ මනුස්සයා දේවගෙත් පක්ෂේ කිරුවොත් මගේ මුළු ජීවිතේම හරිනේ මේකට කී ලක්ෂයක් මරලා තියෙනවද මේ මේ මේ මේ સંદર્ભයේ holy wars ඒක විචාර කරන මතක එංගලන්තයේ හිටපු හොඳ ෆිලොසොෆර් එයා කියන මේ තා වෙස්ටඩ් ඉන්ටර්ස් ඒ මනුස්සයා ම්ලේච්ඡා දන්නේ නැහැ මෙහෙම දෙයක්. එයාට ඉස්සරහ කියලා දෙනවා ඔබ ම්ලේච්ඡයි. ඔබ දෙවියෝ අඳුරන්නේ දෙයියෙක් ඉන්නවා. දෙයියෙක් උඹට ඕන දෙයක් උදව් කරන්න පුළුවන් මට පුළුවන් උදව් කරන්න. මොකද කියන්නේ? මං කියන්නේ අහනවා. මං ඇහුවොත් මම ප්‍රතිපල ගන්නවා. මේ කුණුහරුප නිසා කොච්චරක් මේ මිනිස්යාට මොකක්ද කියන්නේ සාමය. මිනිසා සුභසිද්ධිය දෙන්න ගිහිල්ලා කී ලක්ෂයක් මරලා තියෙනවා. ඒ තරම් ආගම කියන එක මහ පුදුමාකාර විසක් වසක් ඒකයි කාල් මාක්ස් තුමාගේ මේක අබ්බින් වගේ જાතියක්. කාපු එකට තේරෙන්නේ නැහැ. ඌ කාලා ඌ කියන්නේ ඇත්තක් කියලා තමයි කියන්නේ. ඉතින් බුදුජානන්සේ කියනවා මේ Tamange ප්‍රශ්න විසඳගත්තේ නැති මිනිහෙක් මේ විදිහට මේ දෙයියෙක් අල්ලගෙන දෙයියෙක් හේතු කරගෙන අනික් කෙනා දේව භක්තිකෙක් කරන්න දඟලන්නේ. මගෙත් එක්ක වැඩ කරපු එක්කෙනෙක් හොඳටම බොනවා. මේ පරිශන කරන්න ගිහිල්ලා වඳ භාවයට පත් වෙලා දරුවොත් නැහැ. හරියට දේවත්තිකයි මම මට ඒ දවසක් මේ ඩිනර් එකට එන්න කියලා තෝරලා හොඳටම කන්න තියලා කියනවා. මගේ මුළු ජීවිතේ ලොකුම පින්කම තමයිලු උඹ කතෝලික ආගමකට ගත්තා. මට සෝරි කියලා හිතනවා තෝසෙ ගැන. අපරාධේ අපරාධේ තෝසෙ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අවංකව කියන්නේ බීලා කියන්නේ. දරුවොත් නැහැ කවුද සාර්ථකයි. ඇත්තටම මගේ ජීවිතේ සතුටක් නැහැ. මගේ එකම සතුට තමයි ඔබ වගේ කෙනෙක් මේ කතෝලික ආගමට ගන්න පුළුවන්. ඉතින් මොන තරම් කැක්කම කියන කතා කරන මොන තරම් පරානෝද්යතාවයක්ද මොන තරම් අනුකම්පාව තියෙන අර ඇතුලේ තියෙන ගොජ දාන ප්‍රශ්නෙට උත්තරේ ඔක තමයි යාට. ඒ නිසා Taman තුලත් ඇතුළත සතුට නැති තාක්කල් අපි කාමේ හොයනවා. ඇතුළත ප්‍රශ්න නැති ඇති තේරෙන්නේ නැති තාක්කල් අපි අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හදනවා. ඒක ගලන්ත තියෙන එක තරක්. එතන ඉන්න ලෝකගේ එන මෙතන ඉන්න කට්ටිය උදේ ඉඳලා හැන්දාවනකම් අනුන්ට කවුන්සලින් කරනවලු. හැන්දාට ඒ මනුස්සය යනවලු පවුන් 30ක් දීලා යාව කවුන්සලින් කරගන්න බුදියෙන් නැති නැත්නම් නින්දයක් නැති. <laughs> ඉතින් කියන මොන විකාරයක්ද මේ කියන්නේ. හැම කවුන්සලින් කරන එකෙක්ම පිස්සෙක්. ඒ වෙන තමන්ගේ වැඩක් කරන සත්‍ය පිළිතුරවන භාවනා කරන්න බැරි මිනිහෙක් එළියට යන්නේ. ඉතින් ඒක දිහා බලනකොට අමාරු තරහ වෙනවා මම මෙහෙම කියන්නේ කියහම මේ ඇත්තට මේ ප්‍රොෆෙෂනල් ස්ටෑන්ඩඩ් දේවල් වලට මම පහර ගන්නවා කියන්නේ මට මේ මගේ සතුටට මගේ විනෝදයට මට විහිළු අවශ්‍යයි. ඕකෙන් තමයි මම සතුටින් ඉන්නේ. මේ ලෝකේ තියෙන විකාරය දැකලා අනුන්ට උදව් කරන්න හදන හැම එකෙක්ම gedetta මරගාතයක් තියෙන මිනිස්සේ. ඕන තරක පරික්ෂා කරලා බලන්න මසට මේ ගායේ ඉන්නේ කොහෙන්ද කියලා. gedera ඉඳ යන්න යන්න දෙන්නේ නැහැ gedera ඉච්චි ඒක නිසා අල්ලපු ගල්ලොට ගිහිල්ලා සමාජ සේවාව කරනවා. ඒ නිසා මේ අනුසය ධර්ම වැඩ ගන්න හැටි අපි දැනටම ජෝ කරලා තමයි. හැබැයි ඉතින්දි පේනවා මේ ජෝක් එක වැඩ කරන මෙන්න මේ ෆිලොසොෆි එක හරහා මේ න්‍යායපත්‍ය හරහා මේ දර්ශනය හරහා හැබැයි ওই තාම ගැඹුරු දර්ශන තල පුස්ස ඒ පංච දෝන සූත්‍රයේදී අරවතනසේ ඕලාරිකා විතක්කා සුකුමා විතක්කා අතිසුකුමා විතක්කා කියලා පෙන්ලා දින පෙන්ලා දින යනවා ඒකෙන් අයින් කරුවට පස්සේ තමයි ඊගායක වෙන්නේ ඒක අයින් කරුවට පස්සේ ඊගායක වෙන්නේ මුද්‍රජානන්ට හොඳට වෙලා තින්නේ හරියට සිටිය බඳලා මෙතෙන් යනකොට මේක පෙනේ මේ විදිහට බලපන්. ආයේ හදාගත්තට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. එතෙන් යනකොට මේක පෙනේ බලපන්. ඒසොට ඔබට මෙනේ ලෝකයේත් එක්ක සම්බන්ධතාවය හරි අමාරුයි. දැන් මොකද ලෝකයේ ඉන්න වෙනම තල දෙක තුනක් පල්ල පස්සෙය. ඒ නිසා Taman යන්න පුළුවන්. ඒ නිසා අනුසය කෙලෙස් එක්ක මේ විදිහට තර්කෙන් වැඩ කරන්න බෑ. හැබැයි මේ ඥානතෝ පස්සතෝ කියන එක දැන ගැනීම සහ මේ දැන මේ දැක ගැනීම කියන එක ප්‍රධාන බල බරපතලම ආයුධයක් සතියෙන් ඒක තමයි වඩලා දෙන්නේ. ඒක නිසා ඒ පුළුවන් තරම් පිරිසුදු කරගෙන ඉන්න. චිත්ත ප්‍රවෘත්ති පිරිසුදු කරගෙන ඉන්න. එතකොට අරකට ඇවිල්ලා ඒකට උත්තරෙත් දෙනවා. මොකද අපි නිතරම ධර්මය අහනවා. අපි නිතර ධර්ම සාකච්ඡා කරනවා. අපි පුළුවන් තරම් හිත අර පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් කරලා තියාගෙන ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට මේවා මතුවලා ඉන්න පුළුවන්. නැතුව එන්න කියන්නේ යන්නත් එපා. එහෙම කරන්නත් බෑ. ඒ වගේම එන්නෙම වංචනිකවමයි. අනිවාර්ය වංචනික වෙන්නේ. ඒ නිසා ඒ බව දැනගෙන ඒක ඒකට මේ රැඩිකල් ආදි උත්තර දෙන්න ඕනේ. එහෙම නැත්නම් විප්ලවීය උත්තර දෙන්න ඕනේ. කන්සර්වටිව් බෑ. ඒකට අවදි භාවයේ එන්නේ ඔය මේ නිවර්ණ ටික අයින් වුණාට පස්සේ තමයි. මුල් කර්මස්ථානය ආනාපාන සතිය කරගත් කෙනෙකු ධානයක සිටියදී ආනාපාන සති නිමිත්ත ඒ අවස්ථාවේදීද පවත්වාගෙන යනවාද නැද්ද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආයිත් ආයිත් ප්‍රශ්න කියන්නේ. මේ ප්‍රශ්න ආයතනය කියන්නේ මුල් කර්මස්ථානය ආනාපාන සතිය කරගත් කෙනෙකු ධානයක සිටියදී ආනාපාන සති නිමිත්ත ඒ අවස්ථාවේදීද පවත්වාගෙන යනවාද නැද්ද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකට මේ රිකිට් වෙන උත්තරය මට මතකයි පන්දිස්වාංශ මතක් කරා. අනිවාර්යයෙන්ම අත්දැකපු නැති ඉන්නේ කතා කරලා තියෙන එකයි ඔය ප්‍රශ්නේ මොකට නගන්නේ වරණගන්නේ. දැන් මම මේ විදිහේ නුවරනේ අපිට කොළඹ යනවා කියන එක දුර ගමනක්. ඔය ට්‍රිප් එකට ගමනක තමයි කොළඹ යන්නේ. ඉතින් අපිට ඉඳද්දි නුවර ඉඳද්දි ඕන වුණොත් එහෙම කටුගෙට යන්න කොළඹ. ඒක දීර්ඝ සිස්ටමක් ස්ටඩි කරන්න ඕනේ අපි. මෙතන මෙතෙන් යනවා මෙතන මෙතෙන් යනවා මේ මේක වන් වේ යන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා කටුගෙට යනවා කියලා ඉතින් එතෙන්ට අපි ඉච්චර දීර්ඝ ගමනක් ගෙවාගෙන කටුගේ ළඟට ගියාට පස්සේ ඒක ලොකු ජයග්‍රහණයක් නේ අපේ ඇතම ඇතම ගානක් ගෙවනලා කටුගෙට ආවා. ඊට පස්සේ දැන් කටුගේ ඇතුළට ගියාට පස්සේ කටුගෙට යන්නේ පිටිය බල්ලන්ට නෙවෙයිනේ. ටිකට් එකක් ගන්න ඇතුළට ගියාට පස්සේ ඒක ඇතුළේ තියෙනවා විශාල පරණ සම්ප්‍රමේ ඓතිහාසික දේවල්. ඉතින් ඒකක හිත යොදාගෙන ඉන්නකොට එයා මේ කටුකට යන බාරයේදී අහන්න බෑනේ දැන්. කටුගේ ඇතුලේ තියෙන කබඩ් එක විස්තර හොයලා ඉඳද්දී එයාට දැන් කටුකට යන බාර කියලා දෙන්නේ කොහොමද? දැන් කටුගේ ඇතුලේ ඉන්නේ. ආන්න වගේ තමයි නිමිත්ත ඇතුළට ගියාට පස්සේ නිමිත්තට යන පාරක් හොයන්නත් බෑ නියොත් ආબોධ කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මේක අහන්නේ නිමිත්ත ඇතුළට ගියාට පස්සේ නිමිත්ත වඩන්න ඕනද කියලා. ඒ කියන්නේ කරලා නැතුව මේ ওই නිමිත්ත කියන වචන පටලවාගෙන ලියන දෙවෙනි ප්‍රශ්නේ ඔය. එක්කනා වෙන්නේ නැති ඕනනම් අත්තරු අත්තරු චෙක් කරලා බලන්න. ඒ මොකද්ද එකක් හිතාන ඉන්නවා මේ නිමිත්ත කියලා කියන්නේ විශාල මේ වටිනා දෙයක් කියලා. මේව පොත් කියවලා වෙච්ච එකක්. නිසා නිමිත්ත ඇතුළට ගාවස්සේ නිමිත්ත පේන්නේ නැහැ. පේන තාක්කල් නිමිත්ත ඇතුළට යන්නත් බෑ. ඉතින් අහන නිමිත්ත ඇතුළට ගිහලා නිමිත්ත වඩන්න ඕනද කියලා. ඉතින් කොහොමද මේ මගේ මේ භාවනා කරනකොට මගේ මනෝවිකාර වඩා ගන්න ගියාට පස්සේ පේනවා සතිය පිළිබඳව මූලික අවබෝධයවත් සතිය පිළිබඳ මූලික සැකිල්ලවත් නැති නිසා මේ හිතේ තිබුණ මොනවාද අදහස් වගේක් නැවත නැවත නැවත නැවත පරිශීලනය කරමින් ඉන්නවා ඒක නිසා වෙන්නේ මේ වර්තමාන මොහොතේ දෙනවට වඩා හිතේ තුන යම් යම් સંદર્ભ සංකල්ප චින්තක චින්තාමේ ධර්ම ගැන කල්පනා කර කර ඉන්නවා ඒ නිසා ලේසිම දේ තමයි වර්තමාන මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් තමන් ආනාපානේ වඩනවා නම් ඒ ආනාපානේ ඉන්න බව බලන්ද එසකට මේ මතුවෙන නිමිත්ත පුළුවන් තරම් ප්‍රධාන කරගන්න එපා නිමිත්ත මතුවෙන්න හේතු වෙච්ච ආනාපාන ප්‍රධාන කරගන්න. ඒකෙන් අදහස් කරන නිමිත්ත ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒක වැඩි එකට කරන්න ඕන දෙකුත් ඒක කරලා දෙයි. තමන තියෙන්නේ මූල කර්මස්ථානත් එක්ක අසර පවත්වන එක තමයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කාය සංස්කාරයක්ද? ඒ ආශ්‍රිතව ධාතු මනසිකාරයක් කරන්නේ කෙසේද? එහි නාම රූප හඳුනාගන්නේ කෙසේද? ආනාපාන සතිය කරද්දී වචීහා මනෝ සංස්කාර වන්නේද ඒවත් නාම රූප සැකසෙන්නේ කෙසේද මෙම කරුණු පාදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි තිරුවන් සරණයි ඇත්තටම ආනාපානේ භාවනා කරන තමයි වැටෙන්නේ කොහොමද කිව්වොත් ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඒ වැටෙන ආකාරය තුල තියෙනවා ඒක මම හිතලා කිව්වොත් ඒ විකාරයක් නේ ඒ ප්‍රශ්න කරු කැමති නම් ආනාපානේ කියලා මම අදහස් කරන්නේ මේකයි ආනපන ඉන්නකොට මට ආනපනේ අස්පනා පිට වැටෙන්නේ මෙහෙමයි කියන්නේ. එතකොට ඒ හරහා විතර ප්‍රශ්න කොටම උත්තර තියෙනවා. ඒක පිටින් ගන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ ආනපන භාවනා කරන එකන තමයි භාවනා කරනට හම්බෙච්ච ඉතේ කට උත්තරේ. සාක්‍ය නොදී නඩුව ගෙනියන්න බෑ. ඒ නිසා මම අරස් ප්‍රශ්නයක් විදිහට අහනවා සභාගත කරන්න කැමැතිනම් සාකච්ඡා ඉදිරියට යන්න ආනපන සතිය වඩන හොඳ වැටෙන කියලා ඒ හරහා පුළුවන් ධාතුමස්කාරය පෙන්නන්න. ඒ හරහා පුළුවන් නාම රූප පෙන්ලා දෙන්න. ඒ ටික දෙන්න කැමති නැත්නම් මම දෙන්නේ නැහැ මොනවාක්වත්. ආදි වගේ නිකන් තාත්තාත්යක්වත් දාන්නේ නැහැ. එහෙන් මම ඉල්ලන ඔක්කොම මගේ. එහෙම බෑ. තමන්ගේ ආල්විට තමන් දාන්න ඕනේ. නැත්නම් කොහොමද බත්තම් වෙන්නේ? නැත්නම් වතුර තැම්බි තැම්බිදී. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිවීමට පෙර පුතුකුණ හෝ මෛත්‍රී හෝ අසුබය හෝ මරණ සතිය යන සතර කමඨාන් භාවනාවල් වැඩි යෙයුතුද කරුණාවෙන් පහදා දෙන්න පෙරවන් සරණයි. දැන් අපි ඉන්නේ 6 වෙනි දවසේ ඒක නිසා තමයි මෙතෙක් කරපු ක්‍රමයේ හැටියට එම ආනපනිය කෙරුවේ හතර කර්මස්ථාන හරහාද නැත්නම් ආනපනිය කරාද එතකොට ආශ්වාසල ආශ්වාස දැනගන්න පුළුවන්ද ප්‍රශ්වාසල ප්‍රශ්වාස දැනගන්න පුළුවන්ද කියන ඒ දවසයි අත්දැකීම දුන්නා නම් ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. තාමත් ඒ බහැලවත් නැතුව වතුරට බහින්නේ නැතුව ගොඩින් කතා කරනවා වගේ ආනපාන සතිය වරන්චෝ ආන්න තිබුණේ හරනම් නම වෙනවා. ස්වාමීන් වහන්සේ කමටහනක් දෙන්න බැරිද? උගාකල් භාවනා කරා යන්න ඉස්සලා කමටහන. එහෙම අර දාවෙන දවසේ හපේලාවල් තියෙනවා නිස්සන්නවනේ. අර 10ක් භාවනා කරලා දැන් උගාකල් භාවනා කරන සාන්ත ගෙදර යන්න ඉස්සලා කමටහනක් දෙන්න බැරිද? ඉතින් සෝරි කියලා හිතනවා අර දවස් 10 ගැන. මම කියනවා මේ අර මේ මේ පියාණන් වෙලා පළවෙනි කමටහන උපදේශ පන්ති අහන්නේ. ඒකලක් මොන ක්‍රමයකට හරි ඒක තේරෙන්නේ නැත්නම් ඒක සුද්ධ කරගන්න. ඒකල පුළුවන් නම් කරලා කෙරුවට පස්සේ වැටුණ දේ කියන්නේ ඒ අනුව තමයි ගමන තාමත් ඒකට බහින්නත් ඉස්සලා තියෙන දේවල් ගැන ප්‍රශ්න කරනවා කියලා කියන්නේ එක පරියන්කයක්වත් හරියට අර විදිහට කරලා නැහැ કોઈ උපදෙස් තේරිලා නැහැ එහෙම නැත්නම් උපදෙස් ප්‍රතික්ෂේප කරලා තියෙනවා නැත්නම් gederin gina මොනවාරි කර කර ඉඳලා තියෙනවා ඉතින් ඒකට වෙන්නේ මොකද්ද අර කාලය ලිටිට පැත්තෙන් බලනකොට නාස්තිවක් කළා කියලා ඒ නිසා මේකට උත්තරේ හොඳම දේ තමයි මේ රිට්‍රීට් එක වෙනුවෙන් අපි මේ නරක දේවල් නෙමෙයි මද්ද වර්ණනසේ නරක දේවල් නෙමෙයි බුද්ධාගම නරක දේවල් නෙමෙයි මේ රිට්‍රීට් එකට අපි තේමාවක් දීලා තියෙනවා. ඒ තේමාව පිළිබඳ ප්‍රශ්න කරාය කරුවට පස්සේ මේක තේරෙනවාද කියලා. දැන් කරනවා. දැන් කරලා දවස් 6ක් ගියාට පස්සේ බහින්දත් ඉස්සර වෙලා කෑමක් පිළිබඳ කතා නිසා අත හොදන්නෙත් නැති කතාවක් මේ අහන්නේ. නමුත් ඒක උනත් හදන්න බැහැ. හදන්න බැරි පුළුවන් නම් වෙන්නේ මොකද ආයසරය මූල කර්මස්ථාන උපදේශ පන්ති අහන්න අහලා ඒ විදිහට පරීක්ෂා කරලා බලන්න. එතකොට තමයි යන්නේ නැත්තම් මෙන්න මේ ප්‍රශ්න නිසා මට ආනපානට යන්න බැන්නම් කියනවා. එහෙමනම් පුළුවන් ඔය කියන හතරෙන් එකක් දාලා මේ ප්‍රශ්නේ විසඳන්න යන්න බැරි බවවත් කියෙන්නේ නැතුව ওই දෙක සම්පූර්ණ මූල ධර්ම මට්ටමේ විසඳන්න බෑ. ඒ නිසා තමයි අත්දැකීම කඳුලක්වත් ඉදිරිපත් කරන්නේ නැතුව සම්පූර්ණ හිතින් හදාගත්ත දෙයක් මෙහෙම වෙන්න ඇති කියලා හිතලා භාවනා කතා කරන්න ගියොත් ඒක මනෝ විකාරයක් වෙනවා. ඒ නිසා තමන්ගේ අත්දැකීම කියන්නේ ආනාපානික කතාවකත් හරියන්නේ නැද්ද? හරි ගියා නම් මෙහෙමයි වුනේ. හරියන්නේ නැත්තම් මෙන්න මේ ප්‍රශ්න නිසා හරියන්නේ නැති කිව්වොත් අර හතරෙන් එකක් දාලා ඒක විශ්ල ගන්න පුළුවන්. එහෙම නැතුව යන්න බෑ. ආනාපාන සති භාවනා පිළිබඳව කෙලින්ම සඳහන් වුණු ප්‍රශ්නයක් පමණයි ඊළඟ සක්මන් භාවනා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පය එසවීම තැවීම වෙනුවට උස්වන විට සැහැල්ලු ගතිය සහ තබන විට තද ගතිය කියා මෙනෙහි කිරීම හරිද? ඒ තුල මාහට රූප වෙනස්කම වැටහෙන්නට පටන් ගන්නවා. මේ නිවැරදිද යන්න කරුණාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. කියන තාලයට නම් පොඩි පටලවිල්ලක් තියෙනවා. එහෙම නෙමෙයි කකුල තියන්න. වැටෙන්නේ මොනවද කියලා බලන්න. තියෙනකොට තද ගතිය කියලා මෙනෙහි කරන ඔසවන බුරුල් ගතිය තියෙනවා කියන්නේ කල්ැතු විනිශ්චයක් කරලා තියෙනවා. මෙහෙම නෙවෙයි එහෙම නෙවෙයි කරන්න තියෙන්නේ තමන් වෙන සීල වැඩ බහා තබලා මුළු හදින්ම වම තියෙනකොට ඒක නවතියෙන් බලන වම තියෙන මොනද වැටෙන්නේ. ඊට පස්සේ ඒ ජවනික ඉවරයිනේ. ඒ දකුණ තියෙනවා. එතකොට දකුණ තියෙනාට හිතේ තන තියන්න පුළුවන්ද? පුළුවන් නම් මොනවද වැටෙන්නේ කියවනම් ඔය ඔය ප්‍රශ්නේ නෑ මේක වෙලා තියෙන කල්ලාච්චෝ විනිශ්චය කරන තියෙනවා තබනකොට පට විධාතුව තද වෙන්න ඕනේ ඒක නිසා තබනකොට තද වෙනවා කියලා කකුල තියෙනවා. ඔසවනට වායව ධාතුව එන්න ඕනේ ඒ නිසා ඔසවනට මෙලෙක් වෙනවා කියලා කියන ප්‍රකාරය. ඉතින් ඒකට වෙන්නේ මොකද? ඒ හිත නිකන් තත්ත්වගත කිරීමක් කරනවා. ඒ කවදාකවත් ප්‍රകൃතියට යන්නේ නැහැ. ඒ නිසා බලන්න සක්මණේදී හරි වෙන මොන දෙයක් හරි කරනකොට ඒ වැඩේ වෙන්න ඇරලා සචේතනිකෝ අචේතනික වැඩේ වෙන මොනතරම් වැටෙන දෙයක් කියන එක ඇත්තට ඒක තේරුම් ගත්තට පස්සේ ලේසුණාට මේක sannivedana පිළිබඳ ප්‍රධානම ප්‍රශ්නයක්. අපි යන්නේ කොහෙද කියලා ඇහුවොත් කියන්නේම මල්ලපොල් කියලා තමයි. ඒක තමයි අපේ ක්‍රමය. ප්‍රශ්නේ අහලා නෙමෙයි උත්තර දෙන්නේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා උත්තර දෙනවා. පොත්වල ආවෙම ලියලා තියෙනවානේ. ඉතින් ඊට පස්සේ නඩුවක් දාන්න. නඩුවක් කොච්චර නඩු උසාවිල කල්යන්න හේතුව මොකද? ඒ නඩුකාරයා අහන දේ නෙමෙයි කතා කරන්නේ. ඉතින් බනින්නත් බෑනේ යාගෙන හොඳ නඩු කල් දාන්න. අනිදාසෙත් එන්නේ කියලා. ඒත් නරිය බල්ලයි කතා කතා කරගෙන ඉතින් නඩුව කල්දා. කියන කතාව මේ තබන කොට තබන දේ තේරුම් ගන්න පුළුවන්. ඒ මම කියන නැවතත් කියනවා තබන කොට තබන තැන්ට හිත යොදලා තේරුම් ගන්න පුළුවන් නම් විශාලම දියුණුවක්. ඒ වගේ විහිළුවේ දෙගුණයක් තමයි ඒක කාටද කියන්න පුළුවන් වෙන්නේ. ඒ තරම්ම අපේ sannivedanaya මේ අපේ කරන දේ නෙමෙයි හිත තියෙන වෙන දෙයක. කියන්න ගියාමත් කියන්න ඕන දේ නෙවෙයි කියවෙන්නේ. ඒවට සම්පත්තලාප කියලා කියනවා. ඒක ඒවායේ අකුසල කර්ම. ඒ වගේම සමානගේ බ්‍රේන් එක හැදිලා තියෙන්නේ එහෙමයි. ඒ කාරණාවට කතා කරන්න දන්නේ. ඒක එයාගේ වැරද්දක් දඬුවම් කළ යුතු වැරද්දක් නෙවෙයි. මේක අමාරු ඒ නිසා කොයි වෙලාවක හරි උත්සාහ කරන්න පුළුවන් තරම් සරලව වැඩේට වෙන්න ඇරලා අත් දකින්න දේ, අත් දින දේ වැටහෙන දේ ඒ තාලෙම ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේ ජීවිත මෙච්චර ප්‍රශ්නේ නේ අපි කතා කරන්න ගියාම මොනවදෝ විකල් වෙච්ච මනසකින් කතා කරන්නේ මාවාපෑම් කරන්නේ ඉතින් අනෙක් මනුස්සයාට අපි කියන දේ කෙරෙන්නේ තේරෙන්නේ නැහැ නිසා මේකෙදි තියෙනකොට තද වෙනවා කියලා මෙනෙහි කරලා ඔසවනකොට දුර වෙනවා කියලා මෙනෙහි කරනවා කියන්නේම පූර්ව තත්ත්වගත පූර්ණිකමණලින් භාවනාවට බහලා තියෙන්නේ. එහෙම බැස්සොත් අලුත් දා දකින්න හම්බ වෙනවා අරගෙන ගිය එකම තමයි දකින්නේ. ඒකට කියනවා කන්ඩිෂන් වෙනවා කියලා. හිත තත්ත්වගත වෙනවා. එසා මේක නෙවෙයි කෙරෙන්න ඕනේ. අර සක්මන් භාවනාව පිළිබඳ කොටස ඒ මූලික උපදේශ පන්තිට පොඩ්ඩක් යටත් වෙලා අහුම්කම් දෙන්න. එතකොට අලුත් විදියකට ඒක මේ වැරද්ද පිළිහුණාට පස්සේ අලුත් විදියට අහනකොට හරියන්නේ ඉඳී. සක්මන් භාවනාව පිළිබඳ ප්‍රශ්න එකමනයි ඊළඟ වෙනත් ප්‍රශ්න. ස්වාමින් වහන්සේ මනසට ආහාරය සතියයි මාළුක්‍ය පුත්ත සූත්‍රයට අනුව අතීතයේ දැකලාත් නැති අනාගතයේ දකින්නේ දකින්නේත් නැති වර්තමානයේ පේන්නේත් බලන්නේත් නැති රූපයක් කෙරෙහි ආසාවක් හෝ අල්ලා ගැනීමක් කැමැත්තක් නැතිවාසීම භාවනා පරයන්කෙහිදීන යෝගාවචරයටත් භාවනාදී ඇස්වසාගත් පසු පින්නන රූප මේ න්‍යායට යටත් කෙලයි මාහට වැටෙන්නේ හේතුව පෙන්වන දේ නොමේ තියෙන්නේ තියෙන දේ නොවේ පෙනෙන්නේ නේද සතියෙන් එම ආරමුණ වටහා නොගත්තොත් ඒ තුල ඇතිවන රැවටීම මුලාව ප්‍රපංච කිරීම නවත්වන්න බෑ නේද මේ තවදුරටත් පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි ත්වන් සරණයි ඒක නිසා ඇත්තටම අපි දවසත් එදා මානසික අසහනයෙන් ડિප්‍රෙෂන් එකකින් පැනික් අසහනටපත් වෙච්ච එකනවා ඉන්නේ මේ වෙලාවේ බොහොම සැප පහසු තැනක වෙන්න පුළුවන් සැප පහසු තැනක මේ වාතාවරණයක වුණමුත් මේ පුද්ගලයා අතීතයේ හෝ අනාගතයේ හෝ ගැන කල්පනා කරලා අර වර්තමාන මොහොතේ පුළුවන් තරම් පෙළෙනවා. එතකොට එයාගේ මේ ශරීරයත් එක්ක සම්බන්ධතාවය නැහැ. එයාගේ තියෙන අතීත අනාගත සම්බන්ධතාව. ඉතින් ඒක පෙළෙන එක යුතුයකමක් කරගෙන පෙළෙනවා. ඒ නිසා සර්වචයන් සඳහන් කරන පරියංගට ගියාම ඇහැටෙන රූප වලින් ඔච්චර කරදර වෙනස ඇහ වහගනි. ඕන්න ගැරලා බලන්න පුළුවන් නමුත් මේලා සමාදාය සික්කති සික්කාපදේ සමාදගෙන ඇස් වහගෙන. ශබ්දවලිමුත් එන ශබ්ද බලන මටද ආමන්ත්‍රණය කරන්න කියලා. කුරුල්ල කෑගහුවට ඒ කුරුල්ල කෑගහන්නේ කිරිල්ලටනේ මට නෙවෙයිනේ. සිමෝනේ මං ඕකනම් කරන්නේ කුරුල්ල කෑගත්තා. ඒ වගේම වේදනාව එනකොට බලන්න දරන්න පුළුවන් ද කියලා. එතකොට ඒ වගේ ඒ විදිහට අහිංකලිය වල අල්ලන දේ අඩු නම් දුක් අඩුයි. ශබ්දත් අල්ලනවා, වේදනත් අල්ලනවා, හිතවිල් ගන්න ඒ ප්‍රමණයට දුක් වැඩි. කොල්ල බබාගේ දෙල්ලම තමයි. අතින් යවුවත් අතව වෙනවා, කකුලෙන් යවුවත් කකුල අහු වෙනවා, ඔළුවෙන් යවුවත් ඔළුව අහු වෙනවා. ගහන්න නැතුව හිටිය කොල්ල බබා මැරිලා. ගැහුවට පස්සේ පණ තියෙන බබෙක්ගෙන් කරන්න ඕන වැඩේ කොල්ල බබා කරනවා. ඉතින් ඒ නිසා කොල්ල බබා කවදාකවත් අම්මට ගහන්නේ නැහැ. තමයි කොල්ල බබාට ගහන්නේ. ඉතින් ගහලි වෙලා කොල්ල බබාට බැලලා වැඩන්නේ නැහැ. ඒ නිසා බුදුන්ස කියන ඉඳුරන් තියෙන ඉඳුරන් দমনය කරපන් අරමුණු එන අඩු තැන්න පරයන් එලා අඩු බව සතුට වෙලා ඒ අඩු බව තමංගේ අධිරාජ්‍ය බව තමංගේ ජයග්‍රහණය බව තමංගේ හැබෑ නිවහන බව තේරුම් ගන්න හොඳට හිතට පෙන්ලා දෙන්න ඕන ඔච්චර සංසාර කුණු කන්දලක් තියෙදි මේ චිත්තක්ෂණේ නැහැ මොකද නැත්තේ මම මේ චීන දේවල් එකකට මම කියාගන්නේ නැහැ රූප බලන්නේ නැතුව ඉන්නවා ඇත්ත එක වහ ගන්නවා සද්දාහපුවම කියන්නේ මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ වේදනාවම කියනවා මට මේක දරාගෙන ඉන්න පුළුවන්නේ. හිතුවේ ආපම කියනවා මම හිතන්නේ මේ මෙතන වාඩි උනේ. මේ එන දේවල් නැත්ත නෙවෙයි. මම කියාගන්නේ කියලා වැඩියෙන් ඇල්ලුවොත් වැඩියෙන් දුකයි. කියන්නේ අල්ලන තාක් අල්ලන්නේ දුක, ඇති වෙන තාක් ඇති වෙන දුක. ඒ නිසා ඇති වෙච්ච දේවල් එහෙම තියෙදි තමයි අයිතිවාසිකම් කියන්නේ තේ හිතියොත් භෞතිකවම නැති කරලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඉතින් ජීවන රටාවෙන් ඒ විදිහට හදාගෙන යන එක. ඉස්සල්ලාම ඕන කරලා තියෙන හිතට මේක වර්ධලා දෙන එකයි. අතීත අනාගත වශයෙන් මොන දෙයකින් හිතේ ඇල්ලුවොත් අහු වෙනවා. අල්ලන්නේ නැතුව ඉන්න බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. අල්ලන හැටි අපේ අම්මලා තාත්තලා කියලා දෙනවා. ඒ නිසා අම්මලා තාත්තලාට බම්බු ගහගෙන කියලා බුදුහාමුදුරුවෝ වැද්ද කන එකයි. වෙන ඉන්න ඕන කෙනෙක් අල්ලන හැටි තමයි උගන්වන්නේ. කොකු හැකිලි ඒ කියන්නේ සංයෝජන කියලා. බුදුන් හැකිල දිගෑරන හැටි පෙන්නනවා. දිගෑරියට පස්සේ කවුරුහල කොක්ක ගැහුවත් වදින්නේ නැහැ. මේ හැකිල ටික දිගෑරපන්. දිගෑරට ඕන තැනකට බලයන්. ඒක කාටවත් කොක්ක කමංගේක ඇදනම් වකුටුනම් චපලනම් වංචකනම් මායාකාරනම් ඒකට කොක්ක වදිනවා. දිගෑරලා තියාගෙන කොක්ක වදින්නේ නැහැ. ඒසා කාලේ නම් කොක්ක තිබ්බත් තමන් කැට කොට දිගාර ගන්න එක විතරයි හරුවචනන්සි කියන්නේ අනුන්ගේ කොක දිගාරින්න ඔබට බෑ. උඹේ කොක්ක ඔබ චපල නැත්තම් කොක්ක වදින්නේ නෑ. ඒක නිසා දේවල් අවුල පටලවා ගත්තොත් මරණ වෙලාවේදී ප්ලග් එක ගලව ගන්න බැරි වෙනවා. මේ තරම් ඒ ටයිම් මෙහෙට හැම තැනම පටලවලා තියෙන්නේ. ඉතින් ඒක මොකක් හරි අහුවෙච්ච එකක් දිගේ ඊගාවාත්මයට යනවා. ඔක්කොම ගලවලා තිබ්බනම් අඩුවෙන් තිබිලා නම් එතරම් chapter close කරන්න පුළුවන් නිසා ඒක වර්තමානෙම කරත හැකියි. හැමදේම එන්නේ අපේ දිහාට කොක්කක්. රූපයක් කිව්වොත්, සද්දයක් කිව්වොත්, ගඳක් කිව්වොත්, රසක් කිව්වොත්, පහටක් කිව්වොත් ඒක කොහොමරි අපි අල්ලගන්න හදාන කූඩල්ල වගේ. මෙහෙම නැගිටලා ඉන්නේ. කකුල තිබ්බමට ගල ගන්න. අපි දැනගන්න ඕනේ ඒව වැඩියෙන් ඇති කරගන්න එක නෙවෙයි මේ භවනා ජීවිතයේදී දක්ෂකම වෙන්නේ. ඒක එහෙම නැගිටලා අවදීන් අපි ගැන අවධානයෙන් ඉඳද්දිම ඒව අඩු කරගන්න හෝ ඒවා යන ආඩම්බර නොවි ගත කිරීමයි තියෙන නිසා මානුකපුත්‍ර සූත්‍රය හරියට අල්ලගත්තොත් ඔය කියන අසහනෙට වොරියොලට එහෙම නැත්නම් ෆ්‍රස්ට්‍රේෂන් එකට මූල ධර්මානුකූල උත්තරේ තියෙනවා. ඒක ඒ බව සුද්ධ කරගන්න නැතුව භාවනාවට බහලා වැඩක් නැහැ. මොකද ඒ භාවනාවට ඒකට බහින්නේ වැඩ කරන්න පුළුවන් පුංචි ටිකක් එක්ක මුළු ලෝකයක් එක්කම නෙමෙයි. මේ වර්තමාන මොහොත විතරයි අපිට තියෙන ප්‍රශ්න කියලා තේරුම් ගන්න. ඊට පස්සේ වර්තමාන මොහොත වෙනවා කැඩෙනවා වෙනවා කැඩෙනවා එහෙම කරද්දී නොකඩී පවත්වන්න පුළුවන් තත්ත්වයට යන්න පුළුවන් ඒක නිසා මේ පිටසක් එක්ක ඉඳ ගියාම අද පවතින ශිෂ්ටාචාරයත් එක්ක ඇල්ලිල්ල දක්ෂකමක් කියලා පොහොසත්කමක් කියලා අල්ලන ලෝකෙක මේක තේරුම් ගන්න අමාරුයි ඒක නම් හිතා ගන්න පුළුවන් නමුත් මේ සූත්‍රය කියලා බලනකොට ලස්සනට ඒක ක්‍රමිකව පෙන්නලා දීලා තියෙනවා කල්පනාවට ගන්න පුළුවන් මනසකට මේකට උත්තරේ එහෙම නැත්නම් තමන්ට අත්දැක ගන්න පුළුවන් උත්තරයක් මේක තියෙනවා. ඒක හරිනම් විතරයි අපි බැලන්ට බයි. කුසල ඡන්දයක් පාන වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊයේ දිනේ දේශනා කළ පරිදි සිතුවිලි බෙදා බැලුවොත් මාහට වැඩිපුර එන්නේ අනාගතය සැලසුම් කරන සිතුවිලිය. ඒ හඳුනාගත් පසු කුමක් කරම්ද? ඒකට අපි ගොඩාක් දුර වෙලා මට තියෙන්නේ සද්ද වේදනා ප්‍රශ්නයක් නෙවෙයි වේදනා ප්‍රශ්නයක් නෙවෙයි හිතිලි ප්‍රශ්නයක් බව දන්නවා. විතක්ක චරිතය. එනිසා මේ හයෙන් අනාගතය පිළිබඳ සැලසුම් බව දන්නවා. ඒක පිළිබඳ බුදු ආනන්දසලියා තියෙන අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සබාධිස පරිපන්තෝ. අනාගතය ගැන සැලසුම් කෙරුවොත් හිත විකම්පණය වෙන එක ආර්ය සත්‍යයක්. එහෙම විකම්පිත මනසෙන් සත්‍ය සමාධිය කැඩෙනවා. ඒ නිසා Tamanට අනාගතයට යනකොටම හිත සිලිලාරයක් කුතුහලයක් ඇති වෙන බවක් දකිනවනම් ආයේ කාර්ය ධර්මයක්. ධම්මානුපස්සනාව. ඒ නිසා සමාධියක් හිටින්නේ නැහැ. මත් කාරණාව දැනගන්න පුළුවන්. ඒක නිසා මේක ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි. දැන් තමයි තියෙන ලෙඩේ තමයි දන්නවා. ඒකට උත්තරෙත් බෙහෙතත් ඒ බව දැන ගැනීමයි. ඒ නිසා අනාගත සැලසුම් කිරීම ආඩම්බරයට ගන්න දෙයක් නෙවෙයි. පළඟුවට යන්නෙත් නැහැ. නිසා එනේන වෙලාවේ අනාගත පටිකංකරං චිත්තම් විකම්පිතං සමාධිස පරිපන්තෝ කියලා ඒ දේ නැවත නැවත තහවුරු වෙන්න අරුවට පස්සේ අට්ඨියති හරායති jigucchiti කියලා මේක දුකක් මේක අත්හරින්න ඕනේ මේක මට ලැජ්ජාවක් කියන එක තේරෙන්න පටන් ගන්නවා ඉතින් ඒක ධර්මයෙන් පෙන්ලා දුන්නාට පස්සේ තවදුරටත් ඒත් එක්ක ඇසුර පවත්වා ගන්න නැහැ එහෙම නැත්නම් අපි අනාගත සැලසුම් කිරීම ලොකු නව නිර්මාණ ශිල්පයක් අභිවෘද්ධියක් කියලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද? අරකට පොහොර වැටෙනවා. ඒකට මේ ආහාර සැපේනවා. ඉතින් අනාගතේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කියනවා ජීවිතයේ මධ්‍යම යාමයට එන්නේ ඉස්සෙල්ලා මුල් වයසේ ඉන්න කවුරුත් අනාගතයට යන තමයි ජීවත් වෙන්නේ. හරවල් දෙයක් කරනවා, මෙහෙම දෙයක් කරනවා කියලා. ඒ වගේම ආසියා කර ජීවත් වෙන්නට වඩා බටහිර චින්තනයේ තියෙන කට්ටිය අනාගතේ තමයි ජීවත් වෙන්නේ. ටෙලිෆෝන් ටෙලිෆෝන් යොගනන්නේ ඉස්සරහින් සිට මොඩල් එක තමයි අපි ළඟ දැන් තියෙන්නේ. මතු මනු ටෙක්නොලොජි එක තමයි අපි ළඟ තියෙන ඉතින් අපි පැනලා දෙනවා. පැනලා ගන්නවා. මොකද අනාගතයේට අපි අපි ඒ තරම්ම නව නිර්මාණ ශිල්පී අපි ඒ තරම්ම ප්‍රගතිශීලී කියලාගෙන යන්න පටන් ගන්නවා. නමුත් ඒක ලැජ්ජාවට කාරණා. ඒක දුකක් ඒක ජුගුප්සාවක් කියලා තේරුම් ගත්තොත් ඒකට පොර වැටෙන්නට යනවා. ඒ නිසා මේ දේ තේරුම් ගැනීම වෛද්‍ය විශේෂඥයෙකුට දීලා Tamange තියෙන ලෙඩක් අල්ලගත්තට වැඩිය වටිනවා. ඒ නිසා එන හැම වෙලාවෙදීම අනාගතයට යන හැම හිතක්ම කම්පන වෙනවා, විකම්පිතයට බාරපත් වෙනවා, සැලෙනවා. ඒ සැලීම සමාධියට බාධාවක් කියන එක ඉදේන වෙලාවේ Tamanට අත්දැක ගන්න පුළුවන්. අත්දකින්න අත්දකින්න ඒක වෙනුවට ලැජ්ජා වෙන ගතිය ඒකෙම මතු කරලා මේකට උත්තරේ ලැබෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරු කියපු කාරණාව ඇත්තද කියලා බලන්න ඒ අනාගතයට යන හැම වෙලාවෙම විකම්පිත ස්වරූපය සමාධිය කරන බවත් අත්දකින්න හැම වෙලාවෙම සත්‍යයක්. ඒක නැවත නැවත කිරීමෙන් උරගාන්න පුළුවන් දෙයක් බව ඔප්පු කරනකොට කාරණාව ඉෂ්ට වෙනවා. ගරු ස්වාමීන් වහන්ස පහත සඳහන් වචනවල විවිධ වූ සියුම් වෙනස්කම් සහිත තේරුම් ඇති බව වැටහුණත් ඒවා පිළිබඳව නිවැරදි වූ පැහැදිලි වූ අවබෝධයක් මට නැත. එබැවින් කරුණාකර එම වදන්වල අරුත් කෙටියෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. 1. සතිය වරහන් ඇතුලේ උදාහරණ ලෙස ආනාපාන සතිය කායගත සතිය 2. අනුපස්සනාව 3. සතිපට්ඨානය 4. භාවනාව 5. මානසිකාරය 6. අනුස්සතිය 7. මෙනෙහි කිරීම. තිරුවන් සරණයි. ඇත්තටම මේ එක වචනයකට එක තේරුමක් හේතු කරන්න යන්නේක නිත්‍ය සංඥාවේ හැටියක්. නමුත් මේ වචනේ එන්නේ එන්නේ දවසින් දවස වෙස් පැහැෙනවා. ඊපස්සේ පාස හැවහලනවා. සතිය කියන වචනේ තමයි ගොඩක් කරාට මේක සඳහන් වෙලා තියෙන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සතිය අටපලක සඳහන් වෙනවා. සතර සතිපට්ඨාන, සති ඉන්ද්‍රිය, සති බලය, සති බොජ්ජංගේ සහ සම්මා සතිය කියලා. ඔය හැම එකේදීම අර්ථයේ වෙනසක් ඇති වෙනවා. නිසා මේකයි සත්‍ය කියලා අල්ලගත්තොත් භාවනාව එතනම හිටිනවා. සත්‍ය කෙනෙකු ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලා සතිපට්ඨානය කරනවා සත්‍ය ආනපන සතිය කරනවා සතිය සතිය කියන්නේ සතිය ඒක අරගෙන අනේකයි තියෙන්නේ. මම මතක නැහැ මේ ළඟදී මම කියු පොතේ වෙන්නේ නැති මේ සෙන් මාස්ටර් කෙනෙක් කාට ගෝලේ ගිහිලා කියලා අහලා කියනවා මම මේ ගොඩාක් තේරෙන්නේ මට එකක් ලේසි එකක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ මේ අවයානස් කියලා දෙනවා. ඊට පස්සේ මට තේරෙන්නේ නැහැ ඒකට. අවයාන අවයානස් කියවල. ඊනොට මට වචන තේරෙන්නේ අවයානස් අවයානස් අවයානස් කියවල. ඒක ඔක තේරුම් ගත්ත දවසේ ඉවරයි ඔක වචන. අර ගුරුවර එකක් කියනවා මේ ගුරුවර එකක් කියනවා ඥානමෝලි හඳුනා පොත එකක් තියෙනවා බුද්ධත් හඳුනා පොත තව එකක් තියෙනවා ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති පොතේ තව එකක් තියෙනවා. ගොඩාක් තේරුම් තියෙනවා. මේ පටලවිල්ල ඇත්ත. ඒත් පටලවිල්ල මේ කොකට තරින තයිලයක් නැහැ. මොකද මේ සත්‍ය කියන වචනේ තමන්ගේ භාවනා දියුණු වෙන දියුණු වෙන ඒ කාර්යයේ ඡායාව වෙනස් වෙනවා. ඒ නිසා ඔය දන්න ප්‍රදේශය හොඳටම ඇති. කරන කරන යන විවෘත වෙන්නේ. මේ විදිහට අර්ථයක් වෙන්න පුළුවන්. මේ විදිහට අර්ථයක් වෙන්න පුළුවන්. අර්ථ වෙනස් වෙන ගතිය නිසා වචනයකට නිත්‍ය අර්ථය දීපු ගමන් දැනුම නර්ථ නතර වෙනවා. කරන්නේ වචනයක් තේරුම් ගතට පස්සේ ඒක ඉංග්‍රීසි පොතකුත් ගන්නවා. පාලි පොතකුත් ගන්නවා. සිංහල පොතකුත් ගන්නවා. බුරුම පොතකුත් ගන්නවා. අරගෙන තියාගෙන ඉන්නවා වටේට එක වෙලාවට එකක් ගත්තා අනික වෙලාවට තව එකක් ගත්තා අනික වෙලාවට තව එකක් ගත්තා එක එක එක එක තේරුම් තේරුම් තියෙන හරි සජීවී හැම වෙලාවෙම. මම දන්නවා කියලා කොයි වෙලාවකවත් හිතෙන්නේ නැහැ. තව ඉගෙන ගන්න තියෙනවා. එක එක එක එක පැතිවලින් තියෙන නිසා ඒ වචන වල මේක ප්‍රධාන දේ සත්‍ය තියෙන. ඉතින් සත්‍ය කියන එක විතර මතක තියාගෙන ඉන්න. ඒ භවනා දිනු යනකොට එක එක තැන්වලදී එක එක පසුබිමට සාපේක්ෂව ඒ හස්තේ සියුම් විපසිතය. නිසා එකකට ඇල්ලුවොත් එතන හිර වෙනවා. ඒ නිසා ඔය දැනුම හොඳයි. විරුද්ධ ධානය ඉදිරියට යන එක තමයි කරන්න ඕනේ. නිතර බණ අහන්න, නිතර වචනයක් හම්බ වෙනකොට ඒවා හොඳම දේ තමයි ලියාගන්න එක. ලියා තමයි ප්‍රශ්න කෙලින්ම ඔළුවට වදින ඇවිලා. ඒතර Taman තුළම තේරුම් යන තේරුම එකට කරනවා Tamanගේ බණ පොත කියලා එකක් හදෙනවා. මගේ බණ පොත කියලා. ඒකෙන් තමයි Taman අන්තිමට පසුබිමට සාපේක්ෂව හොයාගන්නේ. නැතුව එක්කෙනෙක්ව අනුගමනය කරන්න යන්න එපා. එතකොට වචනේ මැරෙනවා. පණ පිටවන්න අර්ථ වෙනස් වෙන බව තේරුම් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස පංච නීවරණ ධර්මයන් වරහන් ඇතුළේ භාවනාවට බාධා කරන හට ප්‍රතිවිරුද්ධ ධර්මයන් සහ ඒවා වැඩි දියුණු කරන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. දෙක ඔබ වහන්සේ විසින් ඊයේ සාකච්ඡා වාරයේදී සිතුවිලි වර්ග අනුව මලු පහකට දැමිය හැකි බවත් ඒ අනුව චරිත ස්වභාවයන් තීන්දුව කරන බවත් ප්‍රකාශ කළා. අතීත සිතුවිලි වලින් සතිය නිතර බිඳේ නම් එම පුද්ගලයන් කුමන වර්ගයට අයත් වන්නේද යන්න යන්නත් ඒ සඳහා දිය හැකි උපදේශයත් කරුණාවෙන් පහදා දුන මැනව පෙරවන් සරණයි. ඒ අචීතයේ ගොඩක් කරන නාකිය කියලා කියයි. නැත්නම් නාකිච්චක්. අහන නිසා මම කියන්නේ නැත්නම් එහෙම පොතේ නැහැ. ඕනේ නම් ඒ අංශක පහක් නෙවෙයිම හයක් දුන්නා. ඇහිලා තියෙන පහයි. ඒ නිසා දාලා බලන්න දාලා බලනකොට කොයි මලද වැඩියට පිරෙන්නේ කියලා බලනකොට Tamanටම තේරෙනවා අතීතේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඉතින් වයසට ගිහිල්ලා දැන් ඉතින් මොනව කරන්නේ ඒ නැත්නම් මේ බට හිතක තාලේ යමද කරලා නම් ආසියාකර තාලට හිතන්න ගියාම ඉතින් අතීතේ තමයි ඉතුරු වෙන්නේ බටේට ලෝක හැමදාම නව නිර්මාණ වලට දුවනවා ඒ ඒ චර්ත තියෙන සයම මේ චර්ත වෙන් කිරීමක් කරන්න ගියොත් එන්නේ නැවත නිච්ච සංඥාවට වැටෙනවා. නමුත් එක එක මූඩ් වල එක එක ඉස්තු වල තියකොල ආහාර අනුව මේ ඇති වෙන හිචල පුංචි පුංචි වෙනස්කමක් තියෙනවා. උදේට එක විදියක්, හන්දාට එක විදියක්. ඔක කෙසේ නමුත් මේක Taman දන්නවනම් මම කවුද කියන එක නැත්නම් මම who am I කියන එක, මම what am I කියන එක තේරුම් ගත්තොත් ගොඩක් වෙලාවට හිත ඇතුළට නැමිලා තියෙන ආනිසංශය තියෙන. එහෙම නැත්නම් අපි අනුන්ගේ චරිතේ බලන්න හදන්නේ. එතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා අපේ ප්‍රශ්නයක් අඳුනා. අනාගත ප්‍රතිකංගන චිත්ත මේකේ තියෙනවා චිතානුධාවන චිත්තම් විකෝපාන පයිතං සමාධිස පරිපත්තෝ. අතීත අනුගමනය කරන හිත හැම වෙලාවෙම වික්ෂෝපයමයි. ඩිසපොයින්ට්මන්ට් එක තියෙනවා. බුදුහාමුදුරණත් එච්චරයි. ආයේ බුදුහාමුදුරුවොත් කල්පනා කරලා බලුවොත් අනේ අර ආසවල් ජාතක කතාවේදී මම බුදු වෙලා හිටුණ නිසා මම මේ වැරද්ද කරලා තියෙනවා. දැන් බුදු වෙලා කියන නිසා ඒක වැරද්දක් නෙවෙයි ඒක ආදර්ශයක් පිටලා තියෙනවා කාට වුණත් අතීතේ බැලුවොත් තියෙන පශ්චාත්තාපය ඒක සමාජයට පරිපන්තයි විරුද්ධ ධර්මයක් ඒ බව Taman අත්දකින්න පුළුවන් අතීතේ හැම වෙලාවෙම සතිය නැති වෙනවා සමාජය කැඩේ ඒ වගේම අයියෝ අඩු ගන්න අතීතයට ගියා කියලා හොස් කනගාට නැත්නම් අතීතය කියලා ආශ්‍රය කරන්නේ පරාජිත දෙයක්. ඉතින් ඒව සත්‍ය ධර්ම ඒව මේ නැවත නැවත ප්‍රූව් කරන්න පුළුවන් නැත්නම් ඔප්පු කරන්න පුළුවන් නැත්නම් නැවත නැවත ගහපා දෙන්න පුළුවන් දේවල් ඒ ස්වරූපයෙන් බලනකොට පශ්චාත්තාප වෙන්නේ. එතකොට ඒකම ඒකට උත්තරයක් බාටපත් වෙනවා අනාගත හරි අතීතය හරි දැනගත්ත පමණින් ඒක ඇත්තනම් ඇත්ත නිරීක්ෂණය හරිනම් ඒ පමණින්ම පශ්චාත්තාප වෙනකොට දැන් මන් දැන මට හැඟීමක් තියෙනවා හැම අත්දැකීමකම මම මේක තහවුරු කරනවා කියන හැඟීම වෙනකොට ඒක මේ තොරතුරක් පාඩපත් වෙනවා මිසක් පශ්චාත්තාපයට හේතු වෙන්නේ ඒක තමයි උත්තරේ එතන තියෙන්නේ ප්‍රශ්නේ කොටස් හතරක් තියෙනවා වෙන්ටල් sir what is the significance of the nimitta and the light my understanding is it is reflection of the mind, possibly the bright mind. Can you clarify this? Uh, part B, the people who have deeper meditation, are they more balanced people? Do they see things more clearly? Please explain. C, all the people in this whole are trying to trying very hard to purify our minds, as some doing it better than the others Are we achieving uh, our purpose? How do how do we know? Please clarify. D. When we go back, do this effect last and help in our daily life? Thank you. පළවෙනි එක ආයමතු කරගන්න එතකොට අපිට එක එක යන්න පුළුවන්. පළවෙනි කොටස uh, what is the significance of the nimitta and the light my understanding is it is the reflection of the mind possibly the bright mind can you clarify this So we are starting from the defiled mind and we are by, if the meditation practice is going on, we are going to the uh, purification. When the purification happens, many, many signs are happening. So they are all the changes of your perception. Some of them are auspicious, some of them are bad. Whatever may be, uh, whenever you are going to analyze it, you are wasting time. Because you are losing the time with the primary object. So therefore when you are driving your car, don't try to worship each and every milestone. Know that milestone are passing, that don't pay, I'm going to pay respect that, uh, lucky enough I passed the 10th post. Lucky enough I am going to pass the 11th post. Like each time what you happen, eh, you are just wasting time. And the signs are so fragile. Signs are so volatile. It is changing so quickly. But our mind is always trying to have a perception, permanent perception, so we are making stories, fabrication out of this volatile thing. That's also a wastage of time. So therefore let the science to come and tell their message. And mind your own business, try to be with the primary object. And then specifically in Samatha, Vipassana, you are advancing in Samatha, when the sign become established and they come up to the proper maturity, they will do the task other than your manipulation with the signs. So therefore these things, are uh, results, very results becoming a burden because of your lack of understanding and misappropriation or overestimation. So therefore let the science do as it is. You must understand from the right from the beginning this is the object upon which I am maximizing. So therefore there are some theories on the science, but uh, lack of understanding on this theory never hinder your practice. So uh, keep the primary object as the main thing and then uh, science will be secondary. Part B, the people who have deeper meditation, are they more balanced people? Do they see things more clearly? Please explain. So it depends on the term meaning of meditation. Uh, before the Buddha, meditation means only the samatha and concentration, and that does not indicate a balanced mind, it's an absorbed mind to a given situation, so he'll be more uh, absent to the outside world, so you can't say as yes, something balanced. But when as far as vipassana is concerned, uh, more and more you practice, uh, your mind see things as they are. Out of this reality, whether you can assimilate the balance or not, it's a secondary part. Of course, it is one of the important thing. So therefore, first and foremost, you have to develop is understanding things as they are in, in context or as it is. And then when it is familiarized more and more, uh, balance, balance mind or unshakable mind, uh, is the what doing the task for you to uh, achieve non-returnable kind of changes. So therefore, different people are in different states, different gradation. Part C, all the people in this hall are trying very hard to purify our minds. Are some doing it better than the others? Are we achieving our purpose? How do we know? Please clarify that's a very difficult you can you can arrive at by comparing others only thing you can understand how much the worries how much the frustration how much the neurosis is reducing at least temporarily that indicates your development but no one has any capacity unless other than, other than their physical and verbal expression uh, to see what is happening so our mind is always going to measure it by the external expressions, but it is not direct. People are really camouflaging. They are acting. They are, they are doing some kind of a uh, role uh, models, therefore very difficult. But you can understand as far as the worries are reduced, frustrations are reduced, and when and where you feel solitude, that's the kind of way and once you develop, as the Buddha says, you can see undeveloped mind. Up to the point you develop, you can see undeveloped mind. The uh, higher developed mind, mind you can't measure. So therefore, lift up your states, status by restrainment. Uh, so by your past, compare the your past and compare the other's behavior, you can understand and my expression of this, uh, my interpretation have no any significant value, so therefore definitely we are heterogeneous. That is a given fact. Therefore, we have our own model within our group. We have nothing to import people to see this, some people are better. Within our group, there are some. So take it as uh, something positive, something encouraging, and therefore uh, try to reach one step ahead, and that is the way we can make use the given situation. Part D, when we go back, do these effects last and help in our daily life? If you have a very deep understanding, it has lasting effect. If you are very shallow, it will be erased off. And when you go back also, if you are not practicing repetitively, there are better chances for you to forget about. But instead, if you keep on practicing, uh, sometimes maybe you are more catching than in the retreat. So therefore, it depends on the not depending on the retreat and non-retreat, on the single factor. It depends on the number of variable factors. So, uh, getting, after getting certain amount of experience, try to give as much as possible conducive conditions and the uh, supportive the uh, situation. Because uh, earning something is one thing and protecting what you earn is different thing. Araka Sampada, Uttana Sampada. So whatever you are earning, if you do not know how to protect it, it's a wastage of time. So once you earn, if you know uh, how to protect it, that means you are appreciating, appreciating the same. Such a person only can have a cumulative effect on your reputation. Otherwise, uh, you will be wasting what you are earning. So therefore, less benefit you can get. So it depends on number of variables. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස ආශ්‍රය ධර්ම හා අනුශය ධර්ම වල ඇති වෙනස හඳුන්වා දෙන්න. අපි ඉස්සරහට ධර්ම දේශනාවේදී ගන්න බලමු. මොකද වෙන මාතෘකාවක් නිසා ධර්ම දේශනාවේදී මට්ටමට එනකොට අපි මේවා පිළිබඳව අවස්ථාවේ හැටියට සලකා බලමු. දැනට ඒක වෙනම ගන්න තරම් ගත්තොත් අපිට ඉච්ච ලොකු විස්තර සහිතව හදාරන්න හම්බ වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විසින් මායයා යනුවෙන් හඳුන්වන්නේ යම් දේව පුත්‍රයෙකු හෝ අයකු නොවන බව මගේ විශ්වාසයයි. ඒ ඔබ වහන්සේ අදහස් කරුණේ පංච උපාදානස්කන්ධයද යන්න පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. ත්‍රිවන් සරණයි. ඒක මාර සංකල්පයක් කියලා මාර සංකල්පේ. මේ පස්සාකාරයකට පෙන්වන කෙලෙස පුත්‍ර මාර දේව පුත්‍ර දේව පුත්‍ර මාර කෙලෙස මාර මච්චු මාර සංඛා අபிසංකාර මාර එක එක විදිහට ඒක නිසා ඒ කියනකොට ඒ පසුබිමට සාපේක්ෂව තමයි තේරුම් අරගන්න පුළුවන්. ඒ නිසා තමයි MSc thesis PhD thesis තියෙනවා. මේ මාර කියන සංකල්පය මත ඉස්සලා වගේ එක වචනයකට එක තේරුමක් දෙන්න ගිය ගමන් අපි වෙන තැනකට වෙන කන්ටෙක්ස්ට් එකකට ගිය ගමන් ඒක පැටලෙනවා. ඒ නිසා ඒකට අර්ථ ඡායාව තුනස එක තැනක මේ පාත්‍රය කියන වචනේ අරගෙන දේශ ඒවකට පැච්චිද රාජධානි 16 ඒ වචෙන්ට විතරක් තියෙන වචන ඔක්කොම ගෙනලා තියෙනවා මහන්නේ උඹලා එකක් දැනගත්තොත් දන්නවයි කියලා හිතුවට මේ එක වචනයකට කොච්චර වෙනස් වෙනවද ඉතින් මේකට කොච්චර වාද කරනවද තේරුමක් තියනවද කියන්නේ මේ සංඥා නේද මේ අල්ලගෙන බේරන්න බෑ මේක නැතුවත් බෑ නැතුව මේ sannivedanaya කරන්නත් බෑ ඒ නිසා මේක අපිට රාමු කරන්න පුළුවන් එකක් නෙවෙයි අර්ථ ඡායාවල් වෙනස් වෙනවා. ඒ නිසා පසුබිමට සාපේක්ෂව තමයි කරන්න තියෙන නිසා කියන්න කෙසේ කිව්වත් අහන්න සීබුද්ධියෙන් අහන්න. එක සැරයක් අහලත් බෑ. දහස්වර අහලා තමයි පසුබිම සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ හැටියට පාවිච්චි කරලා තියෙනක මට මතක නැහැ. මොකද මම දෙතුන් සැරයක් මේ කෝස් ගත්තා මාරයට. ටෙලිෆෝන කියන වෙලාවට කොයි ක්ලයින් එකට හොට්ලයින් එකට ගියාද සෙල් එකට ගියාද ගෙදර ෆෝන් එකට ගියාද කියන දන්නේ නැහැ. තියෙනවා හරියට ටෙලිෆෝන් ලයින්ස් තියෙනවා. ඒක එක මීනින්ස් තියෙනවා. තමන්ගේ චේතනාවම කර්මය වන බව බුදුන් වහන්සේ වදාරා ඇත. අප පින්දහම් කර මියගිය ඇත්තන්ට දෙවිදා දෙවිදේ දේවතාවුන් වහන්සේලාට ඒ පින් පමුණුවමු. තමාගේ චේතනාව අනුව ලැබෙන පින් තව කෙනෙකුගේ පින් බවට පත්වන්නේ කෙසේද යන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක ස්ථිර කරන්න හොවචනාචි නමුත් පින් දෙන කෙනාට අනිවාර්යයෙන්ම පින් සිද්ධ වෙනවා. මේක සාතිකයි. ඒ පැත්තේ කවුරු හරි හිටියත් එකයි නැතත් එකයි. අපි බැඩ්මින්ටන් ගහන්න පුළුවන් නැත්නම් ස්කෝෂ් ගහන්න පුළුවන් ස්කෝෂ් ගහන්න පිටියට විතර ගහන්න පිටිය යහපැත්තට වෙන බෝලේ. බැඩ්මින්ටන් ගහන්න ඕන යහපැත්තේ ඉන්න එක නා බෝලේ වෙනවා මෙයා පැත්තට. මේක නිකන් ස්කෝෂ් වෙන්නත් පුළුවන් බැඩ්මින්ටන් වෙන්නත් පුළුවන්. දෙකම හොඳයි මොකද දෙනකොට මුදිතාවක් ඇති වෙනවා ඒක පිනක්. අනිත් පැත්තේ ඉන්නවද නැද්ද කියලා ඒක බුදුහාමරෝ පාසක කරනවා. අවසාන ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය සාමහස රූපය අනිදස්සනය යන්න පැහැදිලි කර දෙන්න. රූපය අනිදස්සන නෙවෙයි විඥානං අනිදස්සනං කියන එක තමයි පෙන්ලා දීලා තියෙන්නේ. රූපය අනිදස්සන කියන එක විස්තර කරන්නේ නිකන් සාමාන්‍ය ආරකින් අරගෙන කිව්වොත් ඒ දවස්වල black and white television තියෙන කාර්ය ලංකාවේ කියන මම කියන්නේ 80 ගණන් වල ස්ටාර් uh, ට්‍රෙක් කියන ෆිල්ම් ඇතුළේ ඒක එනර්ජයිස් කරලා පෙන්නන මිනිස්සෙක් ඉඳලා එයා එනර්ජයිස් කරලා මිනිස්ස නැති වෙන දැනක පාර ඉස්සෙල්ලා ඒ ඩොට්ස් ටික තියෙනවා ටෙලිවිෂන් එකේ වෙන ඩොට්ස් ටික තියෙන විතරේ මිනිස්සෙක් ඉන්නවා එනර්ජයිස් කරන්න කියලා පස්සේ නැතිලා ඒ වගේ අපි කිව්වොත් එහෙම පෙට්‍රෝල් ටිකක් දීශයක දාලා උලන් වදින තැනක තිබ්බොත් පෙට්‍රෝල් නැති වෙනවා. නැත්නම් දර්ශන නිදර්ශන කළ පෙන්වන්න බෑ. පෙට්‍රෝල් නැති වෙන්නේ වාෂ්පීකරණලා පැත්තකට යනවා. එතකොට මේ මේ මේ පෙට්‍රල් කියලා පෙන්වන්න බෑ. අර ඒක විසිරී ගියා. එහෙම නැත්නම් මේ වදයක් කරන්න පේනවා මේ වදේ මෙයාස ඉසිරලා ගියා. මොකද්ද වදේ කියන්නේ? ආහනේ වගේ ගුලි වෙච්චාම පේන ගතියකුත් විසිරී ගහන පේන ගතියකුත් රූපයන්ගේ තියෙනවා. මම පේන්නේ සරල ගොරෝසුනි දර්ශන. ඒක ඒක අනුව අපිට හිතන්න පුළුවන් මේ රූප කෙනකින් අදහස් කරන ගුලි වෙච්ච ටිකක් විතරයි. බෙදුනට පස්සේ ඒක අපිට අල්ලන්න බෑ. භාවනාදි කරන හදන මේක බෙදා බැලීමක්. එතකොට ඒක පිළිබඳව තියෙන සංඥා වෙනස් වීම තද්දට සිද්ධ වෙනවා. ඇත්තටම රූපේ අනිදස්සන කියන එක විභූත කියන වචනේ තමයි සර්වඥාන්සේ පාවිච්චි කරන රූප පිළිබඳ. ඔය අපි පැයක කුත් වෙන 35ක් විතර කාලයක් අරගෙන තිනවා. ඉතින් අපි මෙතන පටන් උරුසුකය හතර වෙනකන් සක්මන් කරලා අපි හතරට පරියන්කයකට නැවත එකතු වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමහටපත් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.